හොඳයි තෙරුවන් සරණයි හැමදෙනාටම හැමදෙනාමත් මේ තමත්ම ගෞරවයෙන් අපි 2019 වර්ෂයේ අඟහරුවාදා දිනන්නේ පවත්වන ප්‍රථම ධර්ම දේශනාවට ධර්ම සාකච්ඡාවට සම්බන්ධ කර ගන්නවා හැමදෙනාමත් මේ තමත්ම ගෞරවයෙන් පිළිගන්නවා මේ ධර්ම සාකච්ඡාවට ඉතින් පසුගිය වසර පුරාම අපට උදව් උපකාර කළා වූ අපගේ කල්යාණ මිත්‍ර පූජ්‍යපාද අලව්‍ය අනුමදස්සී ස්වාමීන් වහන්සේ මේ වසරේදී අපිට පෙර කාලේ මෙන්ම පිටුවීම සඳහා අද දවසින් ආරම්භ කරනවා. ඉතින් අපි මේ දිනවල සාකච්ඡා කරමින් ඉන්නේ මජ්ක්‍ධිම නිකායේ සීලම සූත්‍ර. ඉතින් සීල දනා වෙනුවෙන්ම මේ සම්බන්ධ සිටින අයත් ඒ වගේම මේ දේශනාවන් පරිකත කරන දේශනාවන් ශ්‍රවණය කරන සීලම කල්යාණ මිත්‍ර වෙනුවෙන් පුංචි පාද අඩපු යනමුදස් ස්වාමීන් වහන්සේට පාද නමද নমස්කාර කරමින් ආරාධනා කර සිටින ස්වාමීන් වහන්සේ අපට අද දවසේදී ඒ තථාගත දේශනාව පාදා දෙන්න අපි හම්බුනේ තිරුවන් සරණයි නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සවන්ත සිසිලස සජීවී දහම් සාකච්ඡාව හා සම්බන්ධ වී සිටින ශ්‍රද්ධාවන්ත පින්වතුනි බුදුරයන් වහන්සේ නමක් ලෝකේ පහළ වී ඒ තථාගත වහන්සේගතයන් වහන්සේ දේශනා කරන්නට ලැබෙන උතුම් ශ්‍රී සද්ධර්මයේ මිනිසත් බවක් ලබාගත් කෙනෙකුට අහන්න ලැබෙනවා නම් ඒක මේ ලෝකයේ කෙනෙකුගේ උදාවන ශන සම්පත්තියක්. ඒ වගේම තථාගතයන් වහන්සේ වදාළ දහමට අනුවම ජීවිතේ හැඩගස්වා ගන්න නැත්නම් ඒ දහම දකින්න යොමු වෙනවා නම් ඒ තමයි සන සම්පත්තියෙන් නිවැරදිම ප්‍රයෝජනෙ ලබා ගන්නවා වෙන්නේ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ කුමක්ද කියන කාරණාව පිළිබඳව අපි හොඳට තේරුම් ගන්න වෙනවා. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා අංගුත්තර නිකාය අනුත්තරී කියන සූත්‍ර දේශනාවේදී ඉගෙන ගන්න දේවල් අතර ශ්‍රේෂ්ඨත්වය කරා යොමු වෙන ඉගෙන ගැනීම තමයි බුදුරන් වහන්සේ වදාළ උතුම් සත්‍ය ශ්‍රේෂ්ඨත්වය කරා යොමු වෙන්නේ. එහෙනම් ශ්‍රේෂ්ඨත්වය කරා යොමු වෙනවා කියලා කියන්නේ අපි අපේ ජීවිතයේ තියෙන දේවල් එක අපි ඉන්න තැනදී ඊට වඩා ඉහළකට යමු වෙනවා කියන එක තමයි ශ්‍රේෂ්ඨත්වයක් කරා යමු වෙන්නේ. ඒකට බුදුරජාණන් වහන්සේ වදාළේ උතුම් සත්‍ය අපි ඉගෙන ගන්නට වෙනවා. ඉතින් මේ සවන් සිසිලස සජීවී සාකච්ඡාවස්සේ අපි ගොඩාක් කාරණා කතා කරන්නට යෙදුනා. පටිසමුප්පාද සම්බන්ධයෙන් සතිපට්ඨාන සම්බන්ධයෙන් ඒ වගේම පංචපාදස්කන්ධේ භාවනා ආදී දේවල් ගැන ගොඩක් අපි කතා කරන්නට යෙදුනා. ඒ වගේම අපි කල්පනා කරන්නට යෙදුනා බුදුරන් වහන්සේ පෙන්වවදාළ බුද්ධ වචන ගොඩාක් අය ඉගෙන ගන්න පෙළඹෙන ගතිය අඩු නිසා සියලු බුද්ධ වචනයන් කතා කරන්නට ලැබුණොත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නට ලැබුණොත් සියලු දෙනාට මේන් යහපතක් සිදු වෙනවා කියන එක. ඒ කරුණ පාදක කරගෙන පළවෙනිම මඟුත් සංයුත්ත නිකාය ධමපාරමේ ආරණ්‍ය සේනාසනය තුලින් පටන් ගත්තා. කාලයක් මේකට යන නිසා අපි අංගුත්තර නිකාය ධම්රී පදනමේදී පටන් ගත්තා. ඒ වගේම තවත් මේ නිකායක් සාකච්ඡා කරන්න හොඳයි කියලා අදහසක් ඇති වුණා. ඊට පස්සේ තමයි මතක් වුණේ සවන්ත සිසිල සාකච්ඡාව ඔස්සේ ධර්මයට කැමති බොහෝ පිරිසක් එකතු වෙලා ඉන්න නිසා මජ්ක්‍ධිම නිකාය මේ සාකච්ඡාව තුළ කතා කරන එක හොඳයි කියලා. මජ්ක්‍ධිම නිකාය තුළ අන්තර්ගත වෙලා තිබුණේ සූත්‍ර දේශනා කිහිපයක්ම අපි කතා කරන්නට යෙදුණා. බුදුරජාන් වහන්සේ පිරිනොම් පෑවට පස්සේ පළමු ධර්ම සංගායනාවේදී මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ප්‍රදාන කරගෙන පැවැත්වුණු ඒ සාකච්ඡාවේදී ධර්ම සංගායනාවේදී ආනන්ද ස්වාමීන් වහන්සේ විසින් දරාගෙන ආපු ඒ උතුම් බුද්ධ වචනය අනාගතයේ ආරක්ෂාවටත් සංරක්ෂණයටත් ඒ වගේම මේ ශාසනීය અભිවෘද්ධියත් පිණිස මේ මහරහතන් වහන්සේලා කොටස් වශයෙන් සංග්‍රහිත කරන්ට යෙදුණා. එෙහිදී මධ්‍යම ප්‍රමාණයේ දේශනා මජ්ක්‍ධිම නිකායට ඇතුළත් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි මජ්ක්‍ධිම නිකායේ මූලපරයය සූත්‍රයෙන් පටන් අරගෙන සබ්බාසව සූත්‍රයේ වගේම ධම්මදායාද බය බේරව අනංගන ආකංකේ ආදී උතුම් බුද්ධ වචන අපි කතා කරා. අද තියෙන්නේ වත්තුක්ම සූත්‍රය. හැම බුද්ධ වචනයක් ඉගෙන ගන්නකොටම අපි මේ බුද්ධ වචනය තුළ කියවෙන කාරණා හොඳට අධ්‍යයනය කරන්නට ඕන. එතකොට තමයි තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. එහෙම නොවුනොත් අපි සමහරලාවට අපට තේරෙන ටිකක් විතරයි අපි ගන්නෙ. මේ ලෝකේ අපට යමක් තේරුණා නම් අපට තේරෙන විදිහට අපි මේ ලෝකේ හැම දෙයක්ම කටයුතු කරා නම් ධර්මයත් ඒ විදිහටම ගන්න තැනදී අපට එහෙනම් සංසාර දුකින් නිදහස් වීම එච්චර අපහසු දෙයක් වෙන්නේ නැහැ. බුදුරන් වහන්සේ පෙන්නපු සත්‍ය ධර්මය අවබෝධය කරා යොමු වෙන්නට අපි තුල ගොඩනගෙන්නට ඕනේ විචක්ෂණය කියන හැකියාවත් එක්ක ප්‍රඥාව. ඒ ප්‍රඥා ගෝචර ධර්මයක් තමයි බුදුරයන් වහන්සේ විමුක්තිය පිණිස පෙන්වා වදාළේ. ඒ විමුක්තිය පිණිස පෙන්වපු උතුම් සත්‍යය අපේ ජීවිතයේ අපට අත්දකින්න යම් කිසි දවසක පුළුවන්කමක් ලැබුණොත් අනේදාට අපට මේ සංසාර ගමන කෙලවර කරන්න පුළුවන්කමක් ලැබෙනවා. බුදුරන් වහන්සේ පෙන්නපු දර්ශනය බුදුරන් වහන්සේ කියන්නේ කවුද කියන එක තේරුම් ගන්නට පටිච්චසමුප්පාද ධර්මයත් එක්ක තමයි හම්බ වෙන්නේ. ඒක දේශනා තුළ සඳහන් වෙලා තියෙනවා. ධාතුභංග සූත්‍රය හිම ගත්තාම බුදුරජාණන් වහන්සේ ඇස් දෙකෙන් දැක්කත් කන් දෙකෙන් මේ මිහිරි කටහඬ ඇහුණත් පුක්කුසාත්විත හඳුනගන්න බැරි වුණා බුදුරජාණන් වහන්සේ කියලා. එහෙනම් මේ බුදුරජාණන් වහන්සේව හඳුනගන්න ධර්මයේම අවශ්‍යයි. නැත්නම් අද බුදුරජාණන් වහන්සේ කියලා හඳුනගන්නේ ලෝකේ ඉන්න ශ්‍රේෂ්ඨ කෙනෙක්, ශ්‍රේෂ්ඨ මිනිසෙක් විතරයි. දහමින් තොරව බුදුරජාණන් වහන්සේ කවදාවත් හඳුනගන්න බෑ. දහම දැකපු තැනයි බුදුරජාණන් වහන්සේ දකින්නේ. දහම දකින්නවා කියන්නේ පටිසමුප්පාදේ දැක්ම. පටිසමුප්පාදේ දැකපු තැනයි බුදුරජාණන් වහන්සේ දකින්නේ. එතකන් බුදුරජාණන් වහන්සේ දකින්න බෑ. බුදුරණවහන්සේ දකිනවා කියලා කියන්නේ පටිච්චසමුප්පාදේ දකින බව, දහම දකින බවත් මහා අට්ඨිපදෝපමාදී දේශනා තුළදී ලස්සනට පැහැදිලි වෙනවා. එහෙනම් යමෙක් බුදුරජාණන් වහන්සේව හඳුනාගත්තා, දැක්කා කියලා තේරෙනවා නම් එයාට හම්බෙලා තියෙන්නේ ධර්මයේ මිසක් වෙන දෙයක් නෙමෙයි. දහම දැක්කා කියලා හම්බුණා නම් හම්බුනේ බුදුරජාණන් වහන්සේවයි. අපි දන්නා බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව කාලයේ තන් අතීත ජීවිත තුළ සුනෙත්ත අරක ආදී ශාස්ත්‍රූර වෙලා ඉන්න තැනදී ගුණවත් ප්‍රතිපදාවල් ඉදිරිපත් කරලා ජීවිතේ ලෝකයේ ඇතිවෙච්ච ජීවිතේ යම් ස්වභාවයක් පෙන්වා දීලා අවුරුදු 80000ක ආයුෂ ඇති කාලේ තනාග තියෙන දියබින්දු වගේ ජීවිතයේ කාලය උපමා කරලා කුසල් දහම් සමාදන් කරපු ආකාරයත් අපි අපි අහලා තියෙනවා. එතකොට මේ සියලු දර්ශන බෝධිසත්වයේගේ දර්ශන බෝධිසත්වයෙක් කියලා කියන්නේ ලෝකයේ ඉපදලා ඉන්න මිනිස්යන් අතර ගුණයෙන් නුවණින් ඉහළ කෙනෙක්. බුදුරන් වහන්සේ කෙනිට හාත්පසින් වෙනස් කෙනෙක්. බුදුරන් වහන්සේ මිනිසෙකුත් දෙවියෙකුත් බ්‍රහ්මියෙකුත් කියන කාරණාවලින් පැනවීමක් නෙවෙයි තියෙන්නේ. එහෙමනම් අපට බුදුරන් වහන්සේ කියලා යම් කිසි විදියකින් හම්බුනොත් ඒ බෝධිසත්වයෙක් වෙන්න බෑ. බුදුරන් වහන්සේ කියලා වැටහුණයි බෝධිසත්වයෙක් නම් එයාට බුදුරන් වහන්සේ හම්බෙලා නැහැ. ඒක නිසා අපි මේ හැම කාරණාවක් මතක තියාගෙන උතුම් බුද්ධ වචනයන් ඉගෙන ගන්න යොමු වෙන්නට ඕනේ. යම් කිසි කෙනෙකුට ඒ ಗುಣධර්ම නැත්තම් බුදුරජාණන් වහන්සේ තුල තියෙන අසීමිත ගුණස්කන්ධය අසීමිත කරුණා ආදී ගුණයන් තේරුම් අර ගැනීම තුල බුදුරජාණන් වහන්සේ කියන කෙනෙක් ගැන පැහැදීමක් ඇතිවීමත් සුගතිගාමි වෙන්න හේතු වෙනවා. හැබැයි නිවැරදිව බුදුරන් වහන්සේ කියන්නේ කවුද කියලා වැටහෙන්නේ දහමත් එක්ක දහම තේරුම් ගැනීම කියන්නේ බුදුරන් වහන්සේ තේරුම් ගැනීම. එහෙනම් අපි මේ බුද්ධ වචනය ඉගෙන ගැනීමෙන් තමයි සැබෑම බුදුරන් වහන්සේ අපට හම්බ වෙන්නේ. අපි බලමු මේ වත්තුපම සූත්‍ර දේශනාවේදී බුදුරන් වහන්සේ පෙන්ලා තියෙන පරියාය මොන වගේ එකක්ද කියලා. භාග්‍යතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාම වැඩ වාසය කරන කාලයේදී භික්ෂූන් නමතලා මෙන්න මේ විදිහට දේශනා කරනවා. සේතා භික්කේ වත්තං සංකලිට්ටං මලග්ගහිතං තමේනං රජකෝ යස්මින් සමේ රංගජාතෝ උපසංහරේයං යදි නීල නීල නීල කායං යදි පීත කායං යදි ලෝහිත කායං යදි මංචෙත්ත කාය බුදුරණවහන්සේ පැහැදිලි කරනවා මහණෙනි කිලිටි වෙච්ච මල හැදිච්ච වස්ත්‍රයක් මේ රෙදි හෝදන කෙනෙක් තදවෙක් රෙදි හෝදන කෙනෙක් නිල් පැහැයෙන් හරි රතු රන්වන් පැහැයට හරි ලේ පැහැයට හරි මදිටිය පැහැයට හරි සායම් කරලා තියෙන වාජනයක ඒක දානවා ඒ ලස්සන කරන්න නමුත් ඒ වාජනයක දැම්මට ඒ තුලින් ඒ ලස්සන පැහැයක් ලැබෙන්නේ නැහැ ඒකට හේතුව අර වස්ත්‍රයේ තිබිච්ච අපිරිසිදු භාවය කිලිටි භාවය. අන්න ඒ වගේමයි බුදුරණවහන්සේ පැහැදිලි කරනවා ඒව මේව කෝ භික්ඛවේ චිත්තේ සංකිලිට්ඨේ දුග්ගති පාටිකංකා. අන්න ඒ වගේම තමයි සිත කිලිටි වීම දුගතියට යමු වෙන්නමයි හේතු වන්නේ. ඒ වගේම බුදුරණවහන්සේ දේශනා කරනවා යම් කිසි හජෙක් හදවෙක් නැත්නම් රෙදි හොදන කෙනෙක් පිරිසිදු වස්ත්‍රයක් අරගෙන ඒක රන් පැහැයෙන් හරි නිල් පැහැයෙන් හරි ලේ පැහැයෙන් හරි මදිරිය පැහැයෙන් හරි ඒ අලංකාර කිරීම පිණිසේ වාජනයකට දානවා. වාජනයකට දැම්මට පස්සේ ඒ වාජනයෙන් ගන්නකොට ඒ වස්ත්‍රය හරිම ලස්සනට හම්බ වෙනවා. අන්න ඒ වගේ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා එවමෙවකෝ භික්කවේ චිත්තේ අසංකලිට්ඨේ සුගති පාටිකංකේ. අන්න ඒ වගේ කියන සිත අපිරිසුදු නොවුනහම සුගතියට යමු වෙනවා. එතන මේ කාරණා අපි දන්නවා ගොඩක් කතා කරලා තියෙනවා. පිරිසිදු වීමෙන් දුගතියටත් අපිරිසිදු වීමෙන් සුගතියටත් යමු වෙන ආකාරය පිළිබඳව. සිත අපිරිසිදු වෙන්න අපිරිසිදු වෙන්න මොකද වෙන්නේ අපේ ජීවිතේ? ආශ්‍රවයන්ගේ වර්ධනය වෙනවා. ඊට අදාළ උපතක් කරා යමු වෙනවා. සිත පිරිසිදු වෙන්න පිරිසිදු වෙන්න ආශ්‍රවයන්ගේ වැඩිවීමක් සිදු වෙනවා ඊට අදාළ සුගති උපතක් කරා යමු වෙන්න. එහෙමනම් මේ ආශ්‍රව යංගේ ස්වභාවය තේරුම් ගන්න වෙනවා. මේක ඇත්තටම නිබ්බේධික පරියාය සූත්‍රෙත් පැහැදිලි කරලා පෙන්නනවා. ආශ්‍රව පාදක කරගෙනයි මේ සුගතිය හා දුගතිය ලෝක කරා යොමු කරන්නේ. අපිරිසුදු වෙනකොට හිතේ ස්වභාවය කාම ආශ්‍රවයන්ට නැමිලා දුගති නිරේගාමී තිරිසන් ලෝක പ്രേත ලෝක ගාමී ස්වභාවයට යොමු වෙලා ඒ අවිද්‍යාව බව ආදී ආශ්‍රවයන් එක්ක සිත පිරිසිදු වෙනකොට අපිරිසිදු දේවල් වලින් අයින් වෙනකොට එතන දුගතිගාමී තියෙන ආශ්‍රව ක්‍රියාකාරීත්වය අයින් වෙලා සුගතිගාමී සදා ආශ්‍රව ක්‍රියාකාරීත්වය යොමු වෙනවා අන සුගතියකට යොමු වෙලා ඊළඟට ඒ කර්මයේ හැටියට ඒ විපාකය ලැබෙනවා එහෙනම් අපි බලමු මෙතන බුදුරන් වහන්සේ පැහැදිලි කරලා තියෙන පරියාය කොහොමද මේක විග්‍රහ කරන්න කියලා. කතමේච වික්‍රේ චිත්තසුපයක් කිලේසා මොනවා සිතේ උපක්ඛිලේස. එතකොට මේ සිතේ උපක්ඛිලේස ඇතිවීමෙන් ඒ ඒ උපක්ඛිලේස තුලින් දුක් විපාකයකට කර්මයක් සකස් වෙනා වගේම ඒ උපක්ඛිලේසය ආශ්‍රව ක්‍රියාකාරීත්වයක් බවට පත් වෙනවා දුගතිගාමි වෙන්නේ. ඒ දුගතිගාමි වෙන ආශ්‍රව ක්‍රියාකාරීත්වයේ නිසා තමයි දුගතියකට යමු වන්නේ. ඒක නිසා තමයි පින්වත්නි වැරදි කෙනෙකුට වුණත් නැවත නිවැරදි වෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ ආනන්තරී පාප කර්ම සිදු නොවුනොත් එයාගේ ආශ්‍රව ක්‍රියාකාරීත්වයේ පිරිසිදු වීමත් එක්ක සුගතිගාමි බවට හරි විමුක්ති මාර්ගයේ පැත්තට හරි යොමු වෙන නිසා. අවිජ්ජා විසම ලෝභෝ චිත්තස උපක්ඛිලේසු. ව්‍යාපාදෝ චිත්තස උපක්ඛිලේසු. කෝධෝ චිත්තස උපක්ඛිලේසු. උපනාහ චිත්තස උපක්ඛිලේසු. මක්ඛෝ චිත්තස උපක්ඛිලේසු. පලාසෝ චිත්තස උපක්ඛිලේසු. ඉස්සා චිත්තස උපක්ඛිලේසු. මච්චරියං චිත්තස උපක්ඛිලේසු. මායා චිත්තස උපක්ඛිලේසු. සාටේයං චිත්තස උපක්ඛිලේසෝ තම්භෝ චිත්තස උපක්ඛිලේසෝ සාරම්භෝ චිත්තස උපක්ඛිලේසෝ මානෝ චිත්තස උපක්ඛිලේසෝ අතිමානෝ චිත්තසුපක්ඛිලේසු මදෝ චිත්තසුපක්ඛිලේසු පමාදෝ චිත්තසුපක්ඛිලේසු බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා මේ උපක්ඛිලේශ ධර්ම ගොඩක් පිළිබඳව ඒක සිත කිලට වෙන ධර්ම පිළිබඳව අවිජ්ජා විසම ලෝභය කියන්නේ දැඩි ආසාවෙන් එක හටගන්න මේ කැමැත්ත ආසාව කියන්නේ අසාමාන්‍ය විදිහට හටගන්නේ ආසාව විසම ලෝභය අන් අයගේ වස්තු කෙරෙහි නැත්නම් අනිත් අයගේ දේවල් දකින්නකොට හටගන්න මෙන්න මේ දැඩි ආසාව සිතෙහි උපක්ඛිලේශයක්. ඒ උපක්ඛිලේශය භවයා තේරුම් ගන්නවා කියලා ඊළඟට විග්‍රහ කරලා පෙන්නනවා. එතකොට එහෙනම් අපි තේරුම් ගන්නට ඕනේ දැඩි ආසාව අන් අයගේ දේවල් දකින්න තැනදී හටගන්න මේ ආසාව සිත සිත කිලටු කරන දෙයක්. ව්‍යාපාද චිත්තසුපක්ඛිලේසු තරහ ඇතිවීම නම් කිසි කෙනෙකුට තරහක් ඇති වෙනවනම් ඒ තරහ සිතට හටගන්න උපක්ඛිලේශය. එතකොට දැන් මෙතන හොඳටම විග්‍රහ වෙනවා මූලිකව පැහැදිලි වෙන්නේ. තමන්ගේ හිත තුළ හටගන්න වැරදි දේවල්. එහෙනම් ඒකෙන් දුගති වෙනවා වගේම ඒක නැතිවීමෙන් සුගතියට යන ප්‍රතිපදාවයි බුදුරණවහන්සේ මුලින්ම පැහැදිලි කරලා පෙන්වන්නේ. ඊළඟට ක්‍රෝධය උපක්ඛිලේශය. ක්‍රෝධය කියලා කියන්නේ තරහ ඇති වුණාට පස්සේ අපි ක්‍රෝධය ඇති වෙනවා කියලා කියන්නේ. ඒ තරහ ඇති වුණාම මේ තරහ පවතිනවා. අන්න ඒක ක්‍රෝධයක්. ඒ තරහ මතක් වෙනවා. මෙන්න මේක සිතේ උපක්ඛිලේශය. ඊළඟ බුදුරණවහන්සේ විග්‍රහ කරන උපනාහා උපක්ඛිලේශ. උපනාහා කියලා කියන්නේ වෛර බැඳ ගන්නවා. දැඩි තරහ, බද්ධ වෛරය අපි දැන් කතා කරන්නේ අන්නේ ගතිය අද ලෝකේ ගොඩක් අයට ඒ ගති සමහරලාවට ඇති වෙනවා. මේකදී බුදුරන් වහන්සේ උදාහරණ කිහිපයකුත් දෙනවා මට මතක අංගුත්තර නිකායද කොහෙද? සමහර අයගේ තරහ ඇති වෙනවා කියන එක හරියට ජලයේ ඇඳ ඉරක් වගේ. සමහර අයගේ වැල්ලේ ඇඳ ඉරක් වගේ. තවත් සමහර අය ගලේ කිටු ඉරක් වගේ. බද්ධවෛරය කියන්නේ වගේ දෙයක්. කුමන ක්‍රමයකින්වත් තරහ දුරු වෙන්නේ සාමාන්‍යයෙන් තරහ ඇති වුණ පමණින් ඒක තේරුම් ගන්න ගතිය යොමු වෙනකොට යා තරහ දුර වෙන්න යොමු වෙනවා. යොමු කරන්න යොමු වෙනවා. බද්ධ වෛරය ඇති වෙච්ච කෙනාට ක්‍රෝධය, වෛරය, තරහ මෝරලා ක්‍රෝධය, බද්ධ වෛරය ඇති වුණාට පස්සේ එවැනි කෙනෙකුගේ සිත අකුසලයට සම්පූර්ණයෙන් යොමු වෙලා තියෙනවා. ඊළඟට බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා මක්ඛෝ උපක්ඛිලේසු. ඒ කියන්නේ ಗುಣ මකන බව. අනිත් අයගේ ಗುಣ මකනවා. යම් කිසි කෙනෙකුට හොඳක් යම් කිසි කෙනෙකු කියනකොට අපි හිතමු අපේ අකමැති කෙනෙකුගෙන නැත්නම් අපේ තරහ කෙනෙකුගෙන ඒ ගුණේ මකන්නට යොමු වෙනවා. අන්න ඒක උපක්ඛිලේශයක් ගුණ මකන ගතිය. ඊළඟ බුදුරණවහන්සේ පැහැදිලි කරන පලාසෝ චිත්ත චිත්තස උපක්ඛිලේශ. ඊළඟ තමයි එකට එක කරන එක. දැන් වෛරය ඇති වෙනකොට තරහ ඇති වෙනකොට යොමු වෙන ගතිමි. එකට එක් කරන්න යොමු වෙනවා. අන්න ඒකත් උපක්ඛිලේශය. ඉස්සා චිත්තස් උපක්ඛිලේශා. ඊළඟ එක තමයි ඊර්ෂ්‍යාව. අනුන්ගේ දියුණුව දකිනකොට ඊර්ෂ්‍යාව ඇති වෙනවා. යම් කිසි කෙනෙක්ගේ හොඳ දෙයක් හම් වෙනකොට ඊර්ෂ්‍යාව ඇති වෙනවා. මේක සිතේ හටගන්න උපක්ඛිලේශයක්. මච්චරියන් චිත්තස උපක්ඛිලේසු මසුරු බව මසුරු බව කියන්නේ තමන්ගේ තියෙන දේ දෙන්නේ නැහැ ත්‍යාගය නැහැ අතහැරීම නැහැ තියාගන්නමයි කැමති මෙන්න මේක සිතෙහි හට ගන්න උපක්ඛිලේසිය ඊළඟ බුදුරන් වහන්සේ පෙන්වනවා මායා චිත්තස උපක්ඛිලේසු මායාව නැති දේවල් පෙන්වන රඟපාන ගතිය නැත්නම් තමන්ට යම් ගුණයක් ඇති බව පෙන්වන එක මායාව තමන්ගේ හොඳ පෙන්වන්න කැමැත්ත තියෙන එක අර මායාගතිය මේක හිතේ උපක්ඛිලේශය. ඊළඟට බුදුරණන් වහන්සේ වෙනවා සාටේයං කපටි බව, සට කපට භාවය. මෙන්න මේක සිතේ හටගන්න උපක්ඛිලේශය. ඊළඟට බුදුරණන් වහන්සේ පෙන්නනවා තම්බෝ තම්බය මේක සිතේ උපක්ඛිලේශය දැඩි බව එයාගේ හිත හැම වෙලෙම නැමෙන සුළු නෑ. නිහතමානී ගති නෑ. දැඩි තම්බයෙන් යුක්තයි. අන්න ඒක සිතෙහි හටගන්න උපක්ඛිලේශය. ඊළඟට බුදුරන් වහන්සේ පෙන්වලා දෙනවා සාරම්භ සාරම්භ කියලා කියන්නේ ඒ වගේම දෙයක්. ඒ කියන්නේ අනික් අයට වැඩියෙන් කරන්න එකට එක කරන්න වගේ අනිත් කෙනෙකුට ඉහලින් කැපිලා පේන්න මෙන්න මේ වගේ දැඩි ගතිය දැඩි ගතියෙන් යුක්ත එක වෙනම එකක් සාරම්භය කියලා කියන්නේ කෙලස් ඒ කියන්නේ තමන් තුල අනිත් අයට වඩා වැඩියෙන් එකට එක කරන්ඩ තියෙනම ගතිය බව පෙන්වන එකක් තමයි මේ සාරම්භය කියලා කියන්නේ ඊළඟ බුදුරන් වහන්සේ පෙන්වා දෙනවා මානෙ මානෙ කියලා කියන්නේ අපි දන්නවා මාන තුනක් තියෙනවා. සදිස සෙව්‍ය හීනමාන කියලා. තමන්ගේ අහංකාර බව පෙන්වමින් ඉදිරිපත් වෙන එක තමයි මෙතන මේ විග්‍රහ කරලා පෙන්වන්නේ. මේ මානය උපක්ඛිලේශ ගතිය. ඊළඟ බුදුරණවහන්සේන අතිමානෝ සමහර අය ඉන්නවා විදිමිලා ඉන්නේ කියලා කියන්නේ අන්නේ වගේ දැඩි මානයෙන් යුක්තව. ඒකත් උපක්ඛිලේශය. ඊළඟට මද මදය කියලා කියන්නේ අපි දන්නවා ඔය සමහරලාවට අපට අහන මද වදේ කිපිලද කියලා කියන්නේ අර එතන පෙන්නලා දෙන්නෙම එයාගේ මොන හරි කෙලෙසයක් එක්ක ඇවිස්සලා නැත්නම් එයා අනිත් අයට ඉදිරියෙන් යන එයාගේ ප්‍රകൃතියට එහා ගියපු ස්වභාවයක් තමාදේ ඊළඟට ප්‍රමාදයක් සිටි හට ගන්න උපක්ඛිලේශය මෙන්න මේ කාරණා බුදුරණවහන්සේ පෙන්නනවා උපක්ඛිලේශ ධර්ම හැටියට. ඊළඟට මෙන්න මේක අපි තේරුම් ගන්නවා මේ උපක්ඛිලේශ ධර්මයක් කියලා සකෝසෝ බික්කේ බික්කෝ අවිජ්ජා විසම ලෝභෝ චිත්තස්ස උපක්ඛිලේශෝ इति විදිත්වා අවිජ්ජා විසම ලෝභං චිත්තස්ස උපක්ඛිලේශං පජහති මේ අවිද්‍යාව කියන කාරණා තුන දැඩි ලෝභය අන් අයගේ දේවල් වලට ආසා කිරීම ඒවා දැකලා ඒවා ලබා ගන්න තියෙන යොමු වීම මෙන්න මේක උපක්ඛිලේශයක් බව තේරුම් අරගෙන ජීවිතවා කියලා කියන හොඳට ඒක අවබෝධ කරගෙන තමන් තුළින් දැනගෙන අන්න ඒක දුරු කරනවා නම් දුරු කරනවා කියනවා යම් කිසි භික්ෂුවක් ඊළඟට ව්‍යාපාදයේ තරහා උපක්ඛිලේශයක් බව දැනගෙන තේරුම් අරගෙන ඒක දුරු කරනවා ක්‍රෝධය උපක්ඛිලේශයක් බව දැනගෙන අවබෝධ කරගෙන වටහාගෙන දුරු කරනවා ඒ වගේම බද්ධ වෛරය නැත්නම් වෛර බැඳීම උපක්ඛිලේශයක් බව දැනගෙන ඒක දුරු කරනවා. ඒ වගේම එකට එක කරන ගතිය ගුණමකන ගතිය මක්ඛෝ ගුණමකන ගතිය උපක්ඛිලේශය බව තේරුම් අරගෙන ඒක දුරු කරනවා. ඊළඟට 51ට එක කරන ගතිය මේකත් උපක්ඛිලේශය බව තේරුම් අරගෙන දුරු කරනවා. ඊර්ෂියාව සිත කිලුට කරන උපක්ලේශයක් බව තේරුම් අරගෙන දුරු කරනවා. මසුරු බව සිත කිලුට කරන උපක්ලේශයක් බව තේරුම් අරගෙන දුරු කරනවා. ඒ වගේම නැතිගුණ පේන නැත්නම් තමන්ගේ අර නැති දේවල් පෙන්න මායාගතිය. මෙන්න මේකත් උපක්ඛිලේශයක් බව තේරුම් අරගෙන දුරු කරනවා. ඒ වගේම කපටි ගතිය, හට කපට බව ගතිය. සාටෙය. මෙන්න මේකත් උපක්ඛලේශ බව තේරුම් අරගෙන දුරු කරනවා. ඒ වගේම දැඩිව ඉන්න ගතිය. දැඩි බව මෙන්න මේක උපක්ඛලේශය බව තේරුම් අරගෙන දුරු කරනවා. අපේ හිත හැම වෙලෙම නම්‍යශීලී වෙනකොට අපේ දැඩි බවක් හැතරම ගොඩක් වෙලාට ඇති වෙන්නේ අපි කියපු කාරණා අපි ඉන්න කාරණාව හරි කියලා හිතාගෙන ඒකට විරුද්ධ වෙන දේවල් එක්ක තමයි අපි දැඩිව ඉන්නේ. ඉතින් අන්න ඒ ගතිය උපක්ඛිලේශයක් බව තේරුම් අරගෙන ඒක දුරු කරන්නට ඕන. ඒ වගේම මායා චිත්තසුපක්ෂාටය තරංගෙට වැඩ කරන්න යන එක නැත්නම් අර අනිච්චනා කරන එකට එහා යන්න එන ගතිය අන්න ඒකත් උපක්ඛිලේශයක් බව තේරුම් අරගෙන දුරු කරනවා. සාරම්භ කියලා කියන්නේ. ඊළඟට මානය කියලා කියන්නේ අහංකාරක නැත්නම් තමන් තුළ තමන් ඉදිමෙන ගතිය අන්න ඒක උපක්ඛිලේශ බව තේරුම් අරගෙන දුරු කරනවා. දැඩි මානය එයත් උපක්ඛිලේශ බව තේරුම් අරගෙන දුරු කරනවා. මදය එයත් උපක්ඛිලේශ බව තේරුම් අරගෙන දුරු කරනවා. ප්‍රමාදයත් උපක්ඛිලේශ බව තේරුම් අරගෙන දුරු කරනවා කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. ඊළඟ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා යතෝචකෝ භික්කවේ භික්කුණෝ අවිජ්ජා විසම ලෝභෝ චිත්තස උපක්ඛලස විදිත්වා අවිජ්ජා විසම ලෝභ චිත්තස උපක්ඛලස පහීනා හොಂತಿ. අන්න ඒ විදිහට දැනගෙන යම් කෙනෙක් මේ උපක්ඛලේශයක් කියලා අවිද්‍යාව නැත්තම් දැඩි ලෝභයේ උපක්ඛලේශයක් කියලා දැනගෙන සිත කිලුට කරන ව්‍යාභව දැනගෙන ඒක දුරු කරලා දුරු කිරීම අසල දුරු කරනවා කියලා පැහැදිලි කරලා ඊළඟට දුරු වෙලා ආයාවි ප්‍රහීන වෙලා දුරු කරපු කෙනාගේ අය ඒ දුරු වෙච්ච බව දැනගන්නවා. ඒ වගේම අර උපක්ලේශ ටික ඔක්කොම බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. ව්‍යාපාදය, ඒ වගේම ක්‍රෝධය, බද්ධ වෛරය කියන එක, ඒ වගේම අසුරු භාවය, අනුන්ගේ ගුණ අනුන්ගේ ගුණ මකන ගතිය, එකට එක කරන ගතිය, ඊර්ෂියාව, ඒ වගේම මායාව මෙන්න මේ හැම එකක් පිළිබඳවම බුදුරණවහන්සේ පැහැදිලි කරනවා ඒ උපක්ඛලේශ දුරුණා කියලා දැනගන්නවා. ඊළඟට බුදුරණවහන්සේ පැහැදිලි කරනවා එහෙම දැනගත්තාට පස්සේ එයාගෙන සුව බුද්ධි අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති. ඔහුට මෙන්න මේ වගේ බුදුරයන් වහන්සේ ගැන නොසෙල්ලෙන පැහැදීමක් හට ගන්නවා. ඉතිවිසෝ භගවාරහන් සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරුෂ ධම්මසාරති ආදී වශයෙන් මේ බුදුරයන් වහන්සේගේ ගුණයන්. ඒ වගේම මේ ධර්මයේ ගුණයන්. ඒ වගේම මේ සංඝරත්නයේ ගුණයන්. එතකොට මෙතන පැහැදිලි වෙනවා බුදුරයන් වහන්සේ ඉතිපිසෝ භගවා අරහං ආදී ඒ ගුණයන්ගෙන් යුක්ත බව ඒක දැනගෙන පහදීමක් ඇති වෙනවා. කාටද? අර උපක්ඛලේශ දුරු වෙච්ච කෙනාට. ඒ ධර්මයක් ඒ සංඝ රත්නයේ මෙන්න මේ ගුණයන්ගෙන් යුක්ත බව දැනගෙන පහදිනවා. එතකොට එහෙනම් මෙතන කාරණා කිහිපයක් ගන්න තියෙනවා. ඒ තමයි දැන් මෙතන බුදුරජාණන් වහන්සේ මුලින් පැහැදිලි කරේ නෑනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන අහලා මේවා වුණා කියලා විග්‍රහයක් පැහැදිලි කරේ නෑ. හැබැයි මේවා මේ බුදුරජාණන් වහන්සේ මේක දේශනා කරන්නේ භික්ෂුව පිළිබඳව. වෙන කෙනෙක් ඉස්සලා මම ඒකයි හැම වෙලෙම දේශනාවක් බලනකොට ගන්න කියන්නේ මේ පරියාය කොයි වගේ අවස්ථාවකද තියෙන්නේ කියලා. මේක ආමන්ත්‍රණය කරන්නේ භික්ෂුවකට භික්ෂූන්ටමයි කියන්නේ භික්ෂුවක්මයි දුරු කරන්නේ. භික්ෂුත්වයකට යමුවන්නේ බුදුරන් වහන්සේ ධර්මය සංගරත්නය කියන මේ කාරණා සරණාගමනේ නැත්නම් තෙරුවන කියන කාරණාවත් එක්ක. එහෙමනම් බුදුන් දහම් සඟුන් කියන කාරණා පිළිබඳව ඒ තෙරුවන් පිළිබඳව යම් වටහීමක් යාට තියෙන කෙනෙක්. එහෙනම් ධර්මයේ අහපු කෙනෙක් ධර්මය දන්න කෙනෙක් එතකොට යා මේක සිතේ උපක්ඛිලේශයක් බව තමාගේ තියෙන උපක්ඛිලේශයක් බව එයා තේරුම් ගන්නවා සිත කිලුට කරන දෙයක් බව මේ මේ කාරණා තේරුම් ගන්නවා එතකොට මේ තේරුම් ගන්න යන්නේ බුදුරන් වහන්සේ පෙන්නපු දෙයක් එක ඒ නිසා තමයි ඒ ප්‍රහාණය වීමෙදී බුදුරන් වහන්සේ ධර්ම රත්නේ සංඝ රත්නේ ගැන ශ්‍රද්ධාව ඇති වෙන්නේ. එතකොට නම් මෙතන මේ නිකං සාමාන්‍යයෙන්ම ඉස්සරලාම බුදුරන් වහන්සේ කියපු කෙනෙකුට ඊට පස්සේ ඒ කියන්නේ බුදුරන් වහන්සේගේ ධර්මයේ දන්නේ නැති කෙනෙක් මේක ලෝභයක් මේක ద్వේෂයක් මේක සිත උපක්ඛිලේශ කරන දෙයක් කියලා තේරුම් ගත්ත පමණින් බුදුරන් වහන්සේගේ ශ්‍රාවකත්වයට එන බවක් නෙමෙයි මෙතනින් ගම්මිවන්නේ ඉස්මතු වෙන්නේ කෙනෙකුට එහෙම හිතෙන්න පුළුවන් මොකද ඇත්තටම මේ ඔය මේ මෙතන පෙන්නපු මේ gati ටික නැත්තම් මේ චිත්ත උපක්ඛිලේශ ධර්මයන් යම් කිසි කෙනෙක් සමාධි වඩන ප්‍රතිපදාවකට යොමු වෙනවා නම් දැන් අපි ගත්තොත් ආලාරකාරා මුද්දකරාම් පුත් ඒ වගේම අපේ ශාස්ත්‍රඥ වහන්සේ බෝධිසත්ව කාලේ මේ උපක්ඛිලේශයන් ප්‍රහාණය කළා තියෙනවා. හැබැයි මේ උපක්ඛිලේශ ප්‍රහාණය කරපු පමණින් බුද්ධේ ධම්මේ සංගේ අවච්ඡප්පසාදය ඇති වෙන්නේ නැහැ. මොකද ඒ හේතුව බුදුරන් වහන්සේ ධර්මයේ සංගරත්නය කරා යොමු වෙලා නෙමෙයි මේ දේ සිදු වුනේ. බුදුරන් වහන්සේ ධර්මයේ සංගරත්නය කරා යොමු වෙලා එයත් එක යොමු වෙච්ච කෙනා ගැනයි මේ විග්‍රහ කරලා පෙන්වන්නේ. ඒකයි භික්ෂුවකටයි ආමන්ත්‍රණය කරන්නේ. භික්ෂූන්ට කියන්නේ භික්ෂූන්ට ආමන්ත්‍රණය කරන්නේ. අපි ওই කාරණාව නොසිතුවොත් කෙනෙකුට හිතෙනවා බුදුරයන් වහන්සේ ධර්මයේ සංගරත්නය ගැන නොදැන වුණත් මේ උපක්ඛිලේශ දුරු වෙච්ච කෙනා බුදුරන් වහන්සේ ධර්මයේ සංගරත්නය ගැන නිගායාසයෙන්ම අවිච්ඡප්පසාදයට යොමු වෙනවා කියලා. නමුත් එහෙම කාරණාවක් මේ දේශනාවෙන් ලැබෙන්නේ නැහැ. මේ දේශනා පරියාය ඉස්මතු වන ආකාරය දකිනකොට භික්ෂූන් අරඹයයි පැහැදිලි කරන්නේ. එහෙමනම් ඒකත් එක්ක තමයි මේ බුදුරන් වහන්සේ සහ ධර්මයේ සංගරත්නිය ගැන පැහැදීමක් හටගන්නේ. අවබෝධ ගුණ දැනගෙන පැහැදීමක්. එහෙනම් මේ ගුණයන් දැන ගැනීමකටත් යොමු වෙනවා. බුදුරජාණන් වහන්සේ අරහං සම්මා සම්බුද්ධ විද්‍යාචරණ සම්පන්න සුගත ලෝකවිදු මේවා නිකම්ම නිකම්ම සොයන්ව එන දෙයක් නෙමෙයි. ඊට අදාළ ප්‍රතිපදාවක් යොමු වෙච්ච තැනදී තමයි ඒ ගුණයන් සත්‍ය වශයෙන්ම නොසෙල්ලෙන පැහැදීමකට යොමුවන්නේ. ධර්මයේ ස්වාක්ඛාත සම්දිත්තික අකාලික එහිපස්සී කෝපනායික පච්චත්තම් වේතාව විඤ්ඤුහි කියන මේ ගුණයන්ට යොමු වෙනවා. ඒක දැකීමට යොමු වෙනවා. සංගයා සුපටිපන්නයි, උජුපටිපන්නයි, ඥායපටිපන්නයි, සාමිචිපටිපන්නයි. එතකොට මේ ගුණයන් වල කියවෙන්නේ කුමක්ද? ධර්ම අවබෝධය, ඍජු මාර්ගය, ඥානීය දිනුන මාර්ගය. එහෙනම් ඒ කාරණා වාචික අර්ථයක් විතරක් නෙමෙයි. ඒ නිසා තමයි භික්ෂුවන්ට කියපු දේශනාවක් එක ආව නිසා තමයි බුදුරන් වහන්සේ කියපු ප්‍රතිපදාවක් එක මේ දුරු වීමේදී බුද්ධයේ ධම්මේ සංඝයේ අවිච්ඡප්පසාදයට යොමු වෙන්නේ. එහෙම නැතුව යම් කිසි කෙනෙක් බුදුරන් වහන්සේගේ ධර්මයක් අහන්නේ නැතුව මේ උපක්ඛිලේශ බව තේරුම් අරන් ප්‍රහාණය වෙච්ච පමණට බුද්ධ ධම්මේ සංඝයේ අවිච්ඡප්පසාදයට යොමු වෙන්නේ. හැබැයි සුගති ලෝකගාමි වෙනවා. ඒකයි බුදුරණවහන්සේ මුලින්ම පැහැදිලි කරන්නේ. එයා සුගති ලෝකී සුගත ලෝක සුගත සුගති ලෝකී ගාමයකට යමු වෙනවා. දුගති ලෝකී ගාමයට යමු වෙන්නේ නැතු. සිතේ උපක්ඛිලේශ තියෙන අය දුගති ලෝකයට යමු වෙන බවත් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරා. එහෙමනම් බුදුරජාණන් වහන්සේ නමක් කීමෙන් විතරක් නම් මේ දුරවන්නේ මේ ලෝකේ බුදවරු පහළ වෙන්න කලින් සුගති ලෝකවලට යන මිනිස්සු නෑ. ඇයි? එයාලගේ තියෙන චිත්ත උපක්ඛිලේශමයි. දැන් චිත්ත උපක්ඛලේශ දුරු කරන ප්‍රතිපදාවක් වෙනය කියන දේවලුත් තියෙනවා. වෙන ප්‍රතිපදා තුලත් තියෙනවා. අන්නේ ප්‍රතිපදාවක් එක්ක සිත උපක්ඛලේශ දුරු කරාට එතන බුද්ධිය ධම්මේ සංගේ අවිච්ඡප්පසාදයේ තියබුවන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න ඕන නැත්නම් ගොඩක් මේ තුලින් පැටලෙන්න පුළුවන්. ඊළඟට බුදුරණවහන්සේ පැහැදිලි කරනවා මෙහිම බුද්ධිය ධම්මේ සංගේ අවච්චප්පසාදය එයාට ඇති වෙනවා. සෝ බුද්ධ අවච්චප්පසාදන සමන්නාගතු මෙන්න මෙහිමයි බුදුරජාණන් වහන්සේ කාන්තේම අරහං සම්මා සම්බුද්ධ විද්‍යාචන සම්පන්න ආදී මේ ගුණයන් සහ ධර්මයේ සංගරත්නයේ ගුණ කුමක් එක්කද අර චිත්ත උපක්ඛිලේශයන් දුරු වීමත් එක්ක යාට ඒ බුදුරන් වහන්සේ කිය ප්‍රතිපදාවක් එක්ක දුරු වෙච්ච නිසා. ඒතර බුදුරන් වහන්සේ පෙන්වලා දීලා නැහැ කුමද්දේ ප්‍රතිපදාව කියලා. ඒ උපක්ලේශයත් බව තේරුම් ගන්න දුරු කරන එකක් තමයි කියන්නේ. යතෝපිකෝ 50 චිත්තං හෝති වන්තං මුත්තං පහීනං පටිනිස්සං පටිනිස්සට්ටං සෝ බුද්ධේ අවිච්ඡප්පසාදීන සමන්නාගත් තෝම්හිති ලබති අත්වේදං ලබති ධම්ම වේදං ලබති ධම්මෝපසංහිතං පාමුජ්ජං පමුදිසත්ස පීති ජායති පීති මනස්ස කායෝ පස්සම්බති පස්සද්ද කායෝ සුඛං වේදේ සුඛිනෝ චිත්තං සමාධියති ධම්මිය විච්ඡප්පසාදේන සමන්නාගත මෙන්න මේ විදිහට බුදුරන් වහන්සේ ආයි පැහැදිලි කරනවා මේ බුදුරන් වහන්සේ කෙරෙහි හටගත් ඒ චිත්ත ගුණ දැනගෙන ඒ හටගත් පැහැදිලි මුල් කරගෙන තමන්ගේ හිතේ තිබිච්ච කිලුටක් තිබුණා දැන් මේ කිලුට ඔක්කොම සිතින් බැහැර වුණා ඒක වමනේ ගියා වගේ නැති වෙලා ගියා දුර වෙලා ගියා කියලා සතුටටපත් වෙලා ඒ සතුටත් එක්ක ඒ ප්‍රීතියත් එක්ක අන්න බුදුරජාණන් වහන්සේ අවිච්ඡ ප්‍රසාදයට එක්කයි ඒක ඇති වුණේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ අවිච්ඡ ප්‍රසාදය කියනකොට ඒ ಗುಣ දැන ගැනීමක් එක්ක ලබති අත් වේදං ලබති ධම්ම වේදං. අන්න එයා ලබනවා ඒ අර්ථය සහ ධර්මය. ලබති ධම්මූප සංහිතං පාමුජ්ජං. අන්නේ ධර්මයත් එක්ක ලැබෙන ප්‍රමුචිත භාවය හට ගන්නවා. ඒකයි මම අර මුලින්ම පැහැදිලි කරේ. එහෙනම් මේක බුදුරන් වහන්සේ කියපු ප්‍රතිපදාවක් එක්ක දුරු වෙච්ච දෙයක් තමයි චිත්ත උපක්ඛලේශය. ඒ බුදුරන් වහන්සේ පෙන්නපු ප්‍රතිපදාවක් එක්ක මේ චිත්ත උපක්ඛලේශයේ දුරු වීමත් එක්කම යම්කිසි විදිහකට මේ ප්‍රතිපදාවක් යමුනේ සඳහා අන්න බුදුරන් වහන්සේ ගැන ಗುಣ දකිනකොට ඒ දකින්නේ ඒ දහමට යොමු වෙච්ච ආකාරයත් එක්ක ඒ උපක්කලේශ දුර වෙන ප්‍රතිපදාවකට යමුනේ කොයි ආකාරින්ද කියන එකත් එක්ක අන්න ලබති අත් වේදං ලබති ධම්ම වේදං ලබති ධම්මූපසංහිතං පාමුජ්ජං අන්න අර්ථය සහ ධර්මය එයා දැනගන්නවා ඒ තුලින් ප්‍රමුජිත භාවය හටගන්නවා මෙන්න මේ කාරණා මේ පින්වතුන්ට මතක ඇති විමුක්තායතන සූත්‍රය ඉදිරිපත් කරද්දී ඔය විදිහටම ලබති අත් වේදං ලබති ධම්ම වේදං කියන කාරණාවක් විග්‍රහ කරනවා එතන පැහැදිලි කරලා පෙන්වුවේ ධර්ම ශ්‍රවණය කරනකොට ධර්ම දේශනා කරනකොට ධර්මයේ ඉමසනකොට ධර්මයේ සාකච්ඡා කරනකොට ඒ වගේම භාවනා කරනකොට මෙන්න මේ විදිහේ විග්‍රහ කිහිපයක් පැහැදිලි කරලා පෙන්නවා එතනදී මේ අර්ථය සහ ධර්මය වැටහෙනවා එහෙමනම් බුදුරජාණන් වහන්සේ පෙන්වපු ප්‍රතිපදාවක් එක බුදුරන් වහන්සේ කියලා දුන්න ප්‍රතිපදාවක් එක්ක චිත්ත උපක්ඛිලේශය දුරු කරන ප්‍රතිපදාවකට යොමු වෙලා බුදුරන් වහන්සේ ගැන පැහැදීමට යොමු වෙන්නේ අර අහපු දෙයක් ඔස්සේමයි ධර්මයක් ඇහිලා තියෙනවා. ඒ එක්ක ධර්මයේ මුල් කරගෙන විමසලා තියෙනවා. ඒ නිසා තමයි ඒ තමන්ගේ දුරවෙච්ච උපක්ඛිලේශය දුරවීමත් බුදුරන් වහන්සේ කෙරෙහි හටගන්න ප්‍රසාදයයි මේ ධර්ම ප්‍රීතියයි කියන මේ ඔක්කොම එතන හම්බ වෙන්නේ. ඊළඟට බුදුරණවහන්සේ පැහැදිලි කරනවා ඒ විදිහටම ධර්මයේ පිළිබඳවත් ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝපි ලබති අත්ථ වේදං ලබති ධම්ම වේදං ලබති ධම්මෝපසංහිතං පාමොජ්ජං පමුලිසස්ස ප්‍රීති ජායති ප්‍රීති මනස්ස කායෝ පස්සම්පති පස්සද්ද කායෝ සුඛං වේදේති සුඛිනෝ චිත්තං සමාධියති ධර්මයේ සංගයා එහෙනම් බලන්න මේ හැම එකක්ම එයාට සිහි වෙනවා. මේක වෙනින් වශයෙන් නෙමෙයි කියන්නේ. මේ විදිහට ඒ කෙනාගේ චිත්ත උපක්ඛිලේශ ධර්මයන් දුරු වුණාට පස්සේ ඒ චිත්ත උපක්ඛිලේශයන් දුරු වීමත් එක්ක අර්ථය ධර්මය මේ කරුණ යාට වැටහිලා අන්න ප්‍රීතිය ප්‍රමුදිත භාවය ප්‍රීතිය සැපය ඒ වගේම සමාධිය මෙන්න මේ කාරණාව හට ගන්නවා. අර ධර්මයක් අර්ථයක් වැටහීමත් එක්ක. ඊළඟට බුදුරණවහන්සේ පැහැදිලි කරනවා බලන්න මේ මේ කාරණායි කොච්චර ලස්සනද කියලා මේ විග්‍රහ කරන ප්‍රතිපදාව හරිම ප්‍රායෝගික ප්‍රතිපදාවක් බුදුරන් වහන්සේ මේ විග්‍රහ කරලා පෙන්වන්නේ. ඒ නිසා තමයි අපට බුදුරන් වහන්සේගේ මේ දේශනාව කොයි විදිහටද කාටද කුමක් පිණිසද දේශනා කළා තියෙන්නේ කියලා අපි හොඳට අධ්‍යයනය කරන්න වෙනවා. එහෙම අධ්‍යයනය නොකළොත් අපට ගොඩක් වෙලාවට වරදිනවා. මොකද වරදින්නේ අපි ඒ කාරණාව සම්බන්ධයෙන් අපේ හිතට එන දේවල් අපි තේරුම් ගන්න යනවා. සකෝසෝ භික්කවේ භික්කු එවං සීලෝ එවං ධම්මෝ එවං පඤ්ඤෝ සාලීනංච පින්දපාත භුංජಂತಿ අන්න බුදුරණවහන්සේ ලස්සන කාරණාවක් පෙන්වලා දෙනවා ඊට පස්සේ. දැන් මේ ප්‍රතිපදාව තුළදී ප්‍රතිපදාවක් එක්කනේ මේ ආවේ. එතකොට එතනදී බුදුරණවහන්සේ පැහැදිලි කරනවා මේ ප්‍රතිපදාවත් එක්ක ওই විදිහේ සීලයක්. ඒතකොට සීලයකට යමු වුණා. කොහොමද සීලයකට යමු වුනේ? හික්මීමකට යමු වුණා. දැන් මෙතන ශික්ෂාපද මොකුත් කියන්නේ නෑ. නමුත් චිත්ත උපක්ඛලේශ දුරු වෙන ප්‍රතිපදාව. දැන් අද අපි ගොඩක් වෙලාවට සීලයක් කියන කාරණාව ශික්ෂාපද හැටියට රකින්න අපි අපි හිතන්නේ නෑ මේ ශික්ෂාවක් පැනවුවේ මේ සිතෙහි තියෙන උපක්ඛලේශයන් දුරවන්න කියලා. රාග දේශ මොහ දුරවන්නයි මේ ශික්ෂාපදයක් තිබ්බේ කියලා අපි හිතන්නේ නෑ. අපි ශික්ෂාපදයක් රකින්න හදනවා. හැබැයි සමහරලාවට උපක්ඛිලේශ ධර්ම වැඩිවීමක් කෙනෙකුගේ තියෙන්නේ. දැන් මෙතන මෙහෙමයි සීලය කියලා විග්‍රහ කරනවා. මේ විග්‍රහ කරන සීලය ශික්ෂාපදයක් නෑ. හැබැයි මේ සීලය තුල උපක්ඛිලේශ ධර්ම දුරු වීම. එහෙනම් සීලය තියෙන්නේ මේ උපක්ඛිලේශ ධර්මයන් වැරදි දුරු වෙන්න. උපක්ඛිලේශයන් වර්ධනය වෙන්න නෙමෙයි. අද ගොඩක් අයට ඒක අමතක වෙලා. ශික්ෂා පදයක් රකින්න උපක්ඛිලේශයේ ශික්ෂා ශික්ෂා පද රකින්නවා. හැබැයි උපක්ඛිලේශ වර්ධනය වෙනවා. එහෙනම් එතන බුදුරණවහන්සේ පෙන්වූ මේ සීලයක් කියන කාරණාවේ අර්ථයක් වෙලා නැහැ. ඒ සීල ප්‍රතිපදාවට යොමු වෙලා නැහැ. සීල ප්‍රතිපදාවට ඒකට යොමු වෙන රූපක්ඛිලේශය දුර වෙන ප්‍රතිපදාවක් වෙන්නට ඕනේ. එහෙනම් මෙන්න මේ හික්මන තැනදී අන්න සීලය යොමු වෙනවා. අද අපි දන්නවා බාහිදාරු චීරිය ගැන විග්‍රහ කරන මොකද්ද සීල සමාධි ප්‍රඥා කියලා අහන තරමටම මේ ලෝකේ බෞද්ධයයි කියන අයගේ හිත පුදුමාකාර පටු ස්වභාවයකටපත් වෙලා. ඒ සීල සමාධි ප්‍රඥා කියන මාර්ගයට තමයි නිවන යොමු වෙන්නේ. අපට හිතෙන්නේ නෑ මේ ශික්ෂා පදයක් කියලා පැනවි කුමකටද සීලය කියලා පෙන්වුවේ මෙන්න මේ හිතේ යටගන්න උපක්ඛිලේශයන් මේ රාග දේශ මොහ දුරු වීමට කියලා හිතෙන්නේ නැහැ. අපි හිතන්නේ මේ පණෝපදයක් රකින්න එකක් විතරයි. අද ගොඩක් වෙලාවට මේ පණෝපදේවල් රකින්නවා හැබැයි කිලේශ ධර්ම වැඩි වෙමින්. එහෙනම් අපි හොඳට බලන්නට ඕන එක. බාහිදාරුචීරිය සීලය රැක්කා. ශික්ෂා පද සමාදන් වුණෙත් නැහැ. මුක්කුසාති සීල රැක්කා. ශික්ෂා පද සමාදීමක් නෙමෙයි. ශික්ෂා පද වැඩිපුර දැම්මේ අර චිත්ත උපක්ඛලේශ වලට වැඩිපුර වැඩිපුර යන නිසා කෙලෙසන ධර්මයන් වලට වැඩිපුර යන නිසා දුෂ්ප්‍රඥ ගතියත් එක්ක ශික්ෂා පද වැඩි කර නමුත් ශික්ෂා පද දැමීමෙන් සමහර වෙලාවට සමහර අය ඒ ශික්ෂා පද නිසා තවත් උපක්ඛලේශ වැඩි කර ගන්නවා. එච්චරටම මේ සීලය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. මෙන්න මේ සීලය මොකද්ද කියලා හරියට දැනගත්තොත් ඒ ආරිකාන්ත සීලය කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙනවා. සීලය අපි හිතන්නේ ශික්ෂාපදයක් හැකීම විතරයි. අපි හරියට සීලය මොකද්ද කියලා දැනගත්තොත් ලෝකයේ මුලින්ම සීලය කොහොමද තියෙන්නේ? ඊට පස්සේ ආරිකාන්ත සීලය කොහොමද තියෙන්නේ? සීලය දෙවිදිහයි. මොකද රහතන් වහන්සේ සීල් රකින්න කියන යෙදෙන්නේ රහතන් වහන්සේ කියලා කියන්නේ සීලය කියනොත් ඉක්ම වෙලා. එතකොට සීල් නොරකින්න එක්කන තමයි ලෝකයේ එක පැත්තකින් දුස්සීල කියන න්‍යාය. රහතන් වහන්සේ කතා කරනකොට රහතන් වහන්සේ කියලා කියන්නේ හික්මෙන නෙමෙයි හික්මලා ඉවරයි. එතකොට අර මේ කියන ප්‍රතිපදාව අවශ්‍ය නැහැ. ඒ දෙකම අයින් කරන්න වෙනවා සීලය සම්බන්ධයෙන් කතා කරනකොට. ඊළඟට කොටස් දෙකක් ඉන්නවා. එක කොටසක් තමයි සීලය රකිනවා තමන් රැකගන්න. එයාගෙත් හැබැයි චිත්ත උපක්ඛලේශ දුරු වෙනවා. අන්න සුගති සුගත ලෝකගාමි වෙනවා. සීලය රකිනවා තමන් රැකගන්න තමන් දුගතියකට සහ තමන්ගේ හිත අප්‍රසිදු කරන එකකින් වළක්වා ගන්න සීලය රකිනවා. එතකොට මේ සීලය තුළ උපක්ඛලේශ ධර්ම දුරු වෙනට. අනිත් කෙනාගේ සීලය මාර්ගාංගයක් හැටියට සමාධි සංවර්ධනික විශයෙන් දාසභාවයෙන් නිදහස්ව තමන් රැක ගැනීමෙන් තොරව රකින්න සීලයට කියනවා ආර්යකාන්ත සීලය. ඒක සෝතාපන්න කෙනාට හට ගන්න එතකන් රකින්න සීලය සීලමයෝ එතන විග්‍රහ කරනවා. සීලයෙන් හටගත් ස්වභාවය. එතකොට ඒ ඒ කතා කරපු සීලය තුළ උපක්ඛලේශ වර්ධනය වෙන්න බෑ. අපි ශික්ෂාපද රකින්නවා නම් උපක්ඛලේශ වර්ධනය වෙනවා නම් එයාගේ රාගදේශම වැඩිනවා නම් ඇත්තට මෙතන සිල්වත් කියලා කාරණාව විග්‍රහ කරන්න අමාරුයි. සිල්වත්කම මෙන්න මෙතන හොඳට විස්මතු කරලා පේනවා. සීලය හම්බ වෙලා තියෙන උපක්කලස් දුරු වීමත් එක්ක. අන්න එහෙනම් බලන්න ඕන චිතේ උපක්කලස් දුරු වෙනවද නැද්ද කියලා. එහෙනම් මේ සීලය පිළිබඳවත් මේ තුලින් පුංචි නිර්වචනයක් කරගන්න පුළුවන්කමක් ලැබුණා. සීලය රකින්න ප්‍රතිපදාවෙන් දෙකොට්ටාසයක්, සීලය නොරකින්න දෙකොට්ටාසයක්. නොරකින්න දෙකොට්ටාසයේ එක්කෙනෙක් තමයි දුස්සීල, අනිත් කෙනා තමයි රහතන් වහන්සේ. පුජ්‍යලයක් එක්ක සීලය රකින්නවා කියන ප්‍රඥප්තිය නෑ. රකින්න කොටස් කොටාසිය දෙක තමයි තමන් රැක ගන්න රකින්න සීලය අනිත් කෙනාගේ ආර්යකාන්ත සීලය. එතකොට මෙන්න මේ සීලයක් එයාගේ තියෙනවා. ඔන්න මේක සීලය. එතකොට මෙතන තියෙන සීලය සුගති ලෝකගාමි වෙන්න එකක් වෙන්නත් පුළුවන්. බුදුරන් වහන්සේ කිය ප්‍රතිපදාව එක්ක යමු වෙනකොට එයා තුල ආරකාන්ත සීලේ වර්ධනය වෙන්නත් පුළුවන්. මොකද මෙතන බුද්ධි අවිච්ඡප්පසාදයෙන් යුක්ත වෙනවනේ. එහෙනම් ආරකාන්ත සීලියත් එයාගේ වර්ධනය වෙලා. සත්‍ය දකින්න ප්‍රතිපදාවක්. මොකද ධාම්මූප සංහිතං අත්ූප සංහිතං අර්ථය ලැබෙනවා ධර්මය ලැබෙනවා අත් අත්තං ලබති අත් වේදන් ලබති ධම්ම වේද. එතකොට එහෙනම් එයාට ආර්ය සීලයකට යොමු වෙන ප්‍රතිපදාවකටත් යොමු වෙලා වෙන්න පුළුවන්. ඒවන් ධම්මෝ අන්න බලන්න එතන පැහැදිලි කරනවා සීලයනුත් ඒ වගේම ධර්මයන් අන්න ඒ ඒ ප්‍රතිපදාව තුළදී ඒ ධර්මය නැත්තම් ඒ මොකද්ද මේ ස්වභාවය කියන එක ධම්ම කියලා කියන්නේ ස්වභාවය ඒ ස්වභාවය මේ චිත්ත උපක්ඛිලේස එන හැටි චිත්ත උපක්ඛිලේස වර්ධනය වෙන හැටි ඒක දුර වෙන හැටි මේ සියලු දේවල් පිළිබඳව එයාට වැටහීමක් ඇති වෙනවා එවම් පඤ්ඤෝ ප්‍රඥාවක් තියෙනවා. ඔන්න ඔය විදිහටයි ප්‍රඥාව. ඔය විදිහට සීලයකින් ඔය විදිහට ධර්මයෙන් ඔය ප්‍රඥාවෙන් සීල එතන සමාධියකුත් වර්ධනය වෙනවා එතන ධර්ම සමාධිය කියන අර්ථයක් ගන්න පුළුවන් ප්‍රඥා ඔය සියල්ලක්ම වර්ධනය වෙන ප්‍රතිපදාව ඇති වෙනවා මෙන්න මෙහෙම යුක්ත කෙනෙකුට ඔය විදිහෙන් ඉන්න කෙනෙකුට ලස්සන විග්‍රහයක් දෙනවා කොයිතරම් රසවත් සූප ව්‍යංජන එල්හාලේ බතක් කළඳුවත් ඒ භික්ෂුවට ඒක නිවන් මඟට අනතුරක් වෙන්නේ නැහැ. බාහිරින් සීලයේ රකින තැනදී ශික්ෂාවක් විතරක් රකින තැනදී සීල පදයක් ශික්ෂා පදයක් රකිනවා නමුත් සීලයක් හැටියට මේ කෙලෙස් ධර්ම දුරු වෙන්නේ නැති තැනදී එයාට පුංචි දෙයක් ලොකු අකුසලයක් බවට පත් වෙනවා. ආධ්‍යාත්මය තුළ මේ හික්මෙන ප්‍රතිපදාවත් එක්ක යොමු වෙන තැනදී ආට ඇල්හාලේපත් එක්ක සූප ව්‍යංජනත් එක්ක රසවත් දේවල් ගත්තත් එයාට ඒක අන්තරායක් බවට පත් වෙන්නේ නැහැ. නේවසන හෝති අන්තරාය. එයාට ඒක අන්තරායක් වෙන්නේ නැහැ. බුදුරණවහන්සේ විග්‍රහ කරනවා මෙන්න මේ වගේ. පිරිසුදු වෙච්ච ඇඳුමක් තියෙනවා. පිරිසිදු කරපු මේ ඇඳුම සේදුවාම හොඳට බබලන්න පටන් ගන්නවා. මේ ලස්සන බබලන ඇඳුම මොකක් හරි කෝවක දාලා ඒ ඒක හොඳට ලස්සනට බබලන විදිහට ඒක පරිස්සම් කරනවා. එතකොට මෙතන විග්‍රහ කරලා පෙන්නනවා අන්නේ වගේ මේ භික්ෂුවගේ සීලය, සමාධි තමයි ධර්මය, මේ ප්‍රඥාවන් මෙන්න මේ වගේ යුක්ත වාසය කරනකොට අර රස සූප ව්‍යංජන එක කොච්චර කොච්චර ඇල්හාලේ බත් ආදී ලැබුණත් මේ නිවන් මඟට අන්තරායක් වෙන්නේ නැහැ කියනවා. පිරිසුදු වෙච්ච දේ හතරම් කෝවක දාලා ඒ කියන්නේ ඒක පිරිසුදු කරවට පස්සේ හොඳ තැනක තියනකොට ඒකට බාහිරින් ඒ කියන්නේ ඒ පිරිසුදුභාවය තියෙන නිසා බබලනවා ඒ වාජිනත් එක්කම. ඒ වගේ මේ පිරිසිදු ස්වභාවයකින් යුක්ත කෙනාට බාහිරින් මොන දේවල් ලැබුණත් ඒක අන්තරායක් වෙන්නේ නැහැ කියලා බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා. ඊළඟ බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා අන්න එයාගේ ජීවිතය මෙන්න මේ වගේ. සෝ මෙත්තන් සහගතේන චිතසා ඒකං දිසං පරිත්වා විහෙරති. එයා මෛත්‍රී සහගසිතින් යුක්තව එක දිශාවකට පතුරවාගෙන වාසය කරනවා. තථා ဒ ුතියං, තථා සතියං අනුත්තං ඉති උද්ද මදෝ තිරියං සබ්බොදි සබ්බතාය එක දිශාවක් දෙවන දිශාව තුන තුන්වෙනි දිශාව හතරවෙනි දිශාව නැත්නම් උඩ යට මේ හැම පැත්තටම මෙත්තං සහගතේන චේතස්සා විපුලේන මහග්ගතේන අප්පමානේන අවේරේන අභ්‍යාපජේන පරිත්‍වා විහෙරති අන්න අවෛරී සිත පතුරවනවා කරුණාසිත පතුරවනවා මුදිතාසිත පතුරවනවා උපේක්ඛාසිත පතුරවනවා මෙන්න මේ විදිහට එයා එහෙම වාසය කරනවා. එතකොට කවුද මේ විදිහට කරන්නේ? අර සීලයෙන් ආදීදීන් යුක්ත කෙනා. ඒතර බුද්ධේ ධම්මේ සංඝේ අවිච්ඡප්පසාදීර යොමු වෙච්ච කෙනා. ඊළඟට බුදුරණවහන්සේ පැහැදිලි කරනවා ෂෝ අත්ති ඉදං අත්ති ජීනං අත්ති පනීතං අත්ති ඉමස්ස සංඥා ගතස්ස උත්තර නිස්සන්නත පජානාය. තස්ස එවං පජානතෝ එවං පස් එවං ඥානතෝ එවං පස්සතෝ කාමාස අපචිත්තං විමුක්්‍යති බවාස අපචිත්තං විමුක්්‍යති අවිජ්ජාස අපචිත්තං විමුක්්‍යති මුත්තස්සෙන් මුත්තමීතං ඥානං හෝති කීනාජාති සිතං බ්‍රහ්මචර්යං කතං කරණියං නාපරං ඉත්තත්තාය පජානාති. අයං උච්චති බික්කේ බික්කු සිනාතෝ අනන්තරේන සිනා ලස්සන විග්‍රහයක්. එතන පැහැදිලි කරනවා ඔන්න බලන්න මෙන්න මේ විදිහට යොමු වෙච්ච කෙනා, ඒ කියන්නේ දැන් ওই ප්‍රතිපදාවක් නේ තියෙන්නේ. මේ ප්‍රතිපදාවේ වාසය කරන කෙනාගේ දැන් ওই උපක්ඛිලස දුරු වුණ එයාගේ අර ප්‍රමුජිත භාවය තියෙනවා. බුදුරන් වහන්සේ ධර්මයේ සංගේ අවිච්ඡ ප්‍රසාදිය, ඊළඟට ඒකත් එක්ක සමාධිය, ඊළඟට එතන ප්‍රඥාවක් තියෙන බව ඔය ඔක්කොම විග්‍රහ කරලා පෙන්නවා. ඊළඟට එවැනි කෙනා මෙහිම මෛත්‍රිය මුදිතාව කරුණාව උපේක්ෂාව එහෙම වාසය කරනවා. ඒ වගේම තව විග්‍රහයක්. එයාගේ තියෙනවා මෙන්න මේක දුකයි. <coughs> මේ ඉදන් සෝ අත්ති ඉදන් මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. ඒක දුකයි. ඒක තමයි දුක හැටියට. මේ ආර්ය සත්‍ය විග්‍රහ කරන්නේ. අතිහීනං හීනයි කියලා විග්‍රහ කරන්නේ සමුදය. අති පනීතං ප්‍රනීත බවම් පෙන්නනවා Nirodhe. අතිමස්ස සංඥාගතස උත්තර නිස් මෙන්න මේ ප්‍රතිපදාව නිස්සරණයට හේතුනවා. ඒ තමයි ආර්ය සත්‍ය. මාර්ගය. ඔය දුක්ඛ නිරෝධය සමුදය මාර්ගය ඒ ඒ ඒ බව Tamanට ලැබිලා. අර ප්‍රතිපදාවත් එක්ක බුදුරණවහන්සේ කිය ප්‍රතිපදාවක ඉක්මලා තියෙනවා. තස්සේවන් ඥානතේවන් පස්සතෝ කාමාශ්‍රව පිටිත්තං විමුච්ඡති යන්න දැන් ඊයාගෙම පාසය කරනකොට මොකද වෙන්නේ? කාමාශ්‍රවයන්ගෙන්, භවශ්‍රවයන්ගෙන්, අවිජ්ජාශ්‍රවයන්ගෙන් මෙන්න මේ වගේ සිත නිදෙනවා. මිදුණු බව දැනගන්න. මොකද මේ ආශ්‍රවයන් එක තමයි මේ සියලු ලෝක කරා ආරයි යන්නේ. මුලින්ම විග්‍රහ කරා උපක්ලේශ ධර්මයන් එක්ක උපක්ලේශ ධර්ම තියෙන දුගතියකට අරන් දුගතියකට අරන් යන ස්වභාවයත් දුරු වුණාම සුගතියට අරන් යන ස්වභාවයක්. ඒ සිතේ ස්වභාවය. එහෙනම් මේ බුදුරණවහන්සේ කියේ ප්‍රතිපදාව එක්ක දුරු මේ යමෝචි තනදී උපක්කේස දුරු වෙලා නුමනත් වර්ධනය වෙලා අර යමු වෙන ගතිය සියලු ආශ්‍රවයන් ප්‍රහාණය වෙන ප්‍රතිපදාවවත් හම්බ වෙනවා. ඒ වගේම ලස්සන විග්‍රහයක් තියෙනවා බුදුරණවහන්සේ පැහැදිලි කරනවා මේ ඇතුළතින් ස්නානය කරලා තියෙනවා කියලා. තමා තුළින් ඇතුළතින් ස්නානයක් කරලා තියෙනවා. එතකොට බලන්න ඇතුළතින් නානේ නයවා ස්නානය කරා කියන්නේ සත්‍ය ස්වභාවය තමා තුළින් තේරුම් ගන්න තියෙන මේ සත්‍ය රකින්න වැඩපිළිවෙල. ධාතු විභංග සූත්‍රෙම ගත්තාම මේ සත්‍ය රකින්න වැඩපිළිවෙලක් බුදුරණන් වහන්සේ පෙන්වා දෙනවා. සත්‍ය තියෙන රකින්න කියලා. රකින්නේ තමා තුළ සත්‍ය හම්බ වෙනවා. සත්‍යෙටම යමු වෙනවා. මෙන්න මේ විදිහට ඉන්න තැනදී ආධ්‍යාත්මයේ තුල තියෙන සියලු දේවල් අපිරිසිදු බව දුරු වෙනවා. දැන් අපි වතුර වතුරෙන් නානකොට මොකද වෙන්නේ? කයේ තියෙන අපිරිසිදු බවනේ දුරු වෙන්නේ. දැන් මෙතන විග්‍රහ කරන්නේ වතුරෙන් නානෝ නෙමෙයි ඇතුළතින්ම නානෝ. අර නුවණත් එක්ක ආධ්‍යාත්මය තුළින් මෙන්න මේ වෙන මෙහෙම වෙනකොට මොකද වෙන්නේ? ඒ පිරිසිදු භාවය විග්‍රහ කරලා පෙන්වන්නේ දැන් මුලින් මේ පින්වතුන් මතකයේ සංයුත්ත නිකායේ තියෙන මේ සීලයත් එක්ක විග්‍රහ කරන වතුර නැතුව නානවා කියලා අකුසල ධර්මයන් දුරු වෙන ප්‍රතිපදාව. මෙතන විග්‍රහ කරලා පෙන්වන්නේ වතුර නැතුව නානවාට එහා ගියපු දෙයක් ඇතුළතින්ම නානවා. එතකොට මේ විග්‍රහයේදී සියලුම දේවල් අපිරිසුදු බව දුරු වෙන එක ආශ්‍රව සියල්ලක්ම දුරු වෙලා යන ප්‍රතිපදාවයි මෙතන හම්බ වෙන්නේ. මෙන්න මේක අහගෙන ඉන්නවා සුන්දරික බාරද්වාජ. සුන්දරික බාරද්වාජ අහගෙන ඉඳලා පැත්තකින් කියන්නේ වෙන පැත්තකින් වාඩි වෙලා ඉන්නවා. දැන් බුදුරණවහන්සේ ආමන්ත්‍රණය කළ දේශනා කරන්නේ භික්ෂූන්ටනේ. භික්ෂුව ගැනමනේ කියන්නේ. ඈත ඉන්නවා සුන්දරික බාරද්වාජ. තේනකෝපන සමයේන සුන්දරික බාරද්වාජ බ්‍රාහ්මණෝ භගවතු අවිදූරෙන් සින්නෝ හොත. පොඩ්ඩක් නුදුරේ කියන්නේ ඇහෙන මායිමේ ඉන්නවා. එතකොට එහෙම ඉන්නකොට ඔන්න බලන්න දැන් මේ මේ මේකෙදි හොඳට තමත් තේරුම් ගන්න පුළුවන් මේ සුන්දරික බාරද්වාජ ධර්මයට යොමු වෙච්ච කෙනෙක් නෙමෙයිනේ. දැන් එතකොට දැන් යාට ඒක ඇහුණා කියලා එකපාරටම බුදුරණවහන්සේ කරා යමුනේ නැහැ. අහනවා මෙහෙම. දැන් ඔබ වහන්සේ කිව්වා භාග්‍යතුන් වහන්සේ කිව්වා මේ මේ ඇතුළතින් නාන කතාව. ඒත් භාග්‍යතුන් වහන්සේ මේ භාග්‍යතුන් වහන්සේත් මේ බාහුකා කියන මේ ගංගාවට නාන්න යනවනේ. ඊළඟ බුදුරණවහන්සේ යන බ්‍රාහ්මණයේ බාහුක ගංගාව මොකද්ද? බාහුක ගංගාවට මොකද්ද කරන්න පුළුවන්? ගෞතමයන් වහන්සේ මේ බාහුක ගංගාවට බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ ඒක පුණ්‍ය තොටුපළක්. මේ බාහුක ගංගාවට ගිහිල්ලා නෑවට පස්සේ සියලුම පව් හොදනවා. එහෙම තමයි කට්ටිය හිතාගෙන ඉන්නේ. එතකොට එහෙනම් එයාගේ දෘෂ්ටිය එහෙම්ම තියෙනවා. එතකොට මෙන්න බුදුරණවහන්සේ මෙතන පැහැදිලි කරලා පෙන්වන්නේ ඒ ආධ්‍යාත්මයේ නානවා කියන කාරණාව මේ ආ ප්‍රතිපදා. දැන් මේ ප්‍රතිපදාව එයාට හම්බුන්නේ එයාට දැන් පව් හොදන කාරණාවක් විතරයි හම්බුන්නේ. හැබැයි බුදුරණවහන්සේ අවස්ථාවේදී ඒ සුන්දරික භාරද්වාජයට මේ වගේ ගාථා ටිකකින් කිව්වට පස්සේ ආ පහදිනවා. ඒ තමයි මේ ගංගාවල් තියෙනවා මේ පුණ්‍ය තීර්ථ ගොඩක් හැටියට කතා කරන. ඒ කියන්නේ බාහුකා ගංගාව, අධික්ක ගංගාව, පුණ්‍ය තීර්ථයක් හැටියට ගයා, සුන්දරි, සරස්වති, ප්‍රයෝග, බාහුමති පව කරන කට්ටිය ඔය වතුරට හැම වෙලෙම බැහැගෙන පිරිසිදු වෙන්න ඕනේ පිරිසිදු වෙනවා කියලා පිරිසිදු වෙන්න ඕනේ නම් ඕනේ නැහැ කියන වෙන්නේ පිරිසිදු වෙන්නේ නැහැ. එවදු කෙනෙකුට පව් කරන කෙනෙකුට මේ සුන්දරික ගඟ, පයාවේ තීර්ථේ, බාහුකා ගඟ වෛර නපුඩුකම් කරන, පව්කම් කරන අයට ඔය අඥානයට ඔය වතුරෙන් ඔක පිරිසිදු කරන්න බෑ. කෙලෙස් රහිත කෙනා, කෙලෙස් නැති කෙනා, සුද්දස්සචේ සදා පග්ගුණ මේ පිරිසිදු කෙනා සුද්දස් උපෝසතෝ සදා සුද්දසුති කම්මස්ස සදා සම්පජා සම්පජ්ජතේ වතං ඉදච සිනානි බ්‍රාහමන සබ්බ භූතේසු කරෝහි කේමතං මෙන්න මේ කෙලස් පිරිසුදු නැත්නම් පිරිසුදු භාවයෙන් යුක්ත කෙනා නිතරම උපෝසථයකට යොමු වෙච්ච කෙනා සිත පිරිසුදු කරන කෙනා පිරිසුදු ක්‍රියාකලාපෙන් යුක්ත කෙනා එයා හැමදාමත් ඔය ජලනාණ්ඩ යනවා වතුර නාගන්න ඕන කියලා යනවා. නමුත් සියලු සත්‍යයන්ට මෛත්‍රියත් එක්ක ඒකෙන් මේ පිරිසුදු භාවයටපත් වෙන්නේ. යම් කිසි කෙනෙක් බොරු කියන්නේ නැත්නම් සචේ මුසාන භනසි සචේ පානං හිංසති සචේ අදින්නම් නාදී නාදීයසි සද්ධානෝ අමිච්ඡරි කිං කහාසි ගයන් නත්වා උදපානෝපි තේ ගයාති බොරු කියන්නේ නැත්නම් සතුන් හිංසා කරන්නේ නැත්නම් හොරකම් කරන්නේ නැත්නම් ශ්‍රද්ධාවක් තියෙනවනම් ඒ වගේම මසුරු බව නැතිනම් මෙන්න මෙයාට මෙහිම ඉන්න කෙනෙකුට ගයා තීර්ථයේ කුමක් කරන්නද? එයාට තියෙනවා කියනවා තමා තුළම ලිඳක් තියෙනවා. කිං කහාසි ගයන් නැත්තා උදපානේන ගහයති තේ ගහයති තමා තුළම ඔහු ළඟම ලෙඩක් වුණත් ඒ කියන්නේ තමාම ඒක ඒ ඒ තුලින් පිරිසිදු වෙලා තියෙන්නේ. ගයා තීර්ථයකට ගිහිල්ලා කරන්න දෙයක් නැහැ. ඊළඟට සුන්දරික බහරද්වාජ ඒක දැකලා ඒ කාරණා හුවට පස්සේ ආශ්චර්යයි අද්භූතයි කියලා සතුටු වෙනවා. යටිකුරු කරපු දෙයක් උඩුකුරු හැරිව වගේ අඳුරේ ඉන්න කෙනෙකුට පහනක් පෙන්වනවා වගේ රූප දකින්නේ මේ විදිහට බුදුරණවහන්සේ ගැන කියලා බුදුරණවහන්සේවත් ධර්මයක් සංගරත්නිය සරණ ගිහිල්ලා පැවිදි උපසම්පදාවත් ඉල්ලනවා. එතකම් මේකට යමුනේ නැහැ. මොකද දැන් මේ අවසාන ටික කියන්නේ යා ආරම්භය. අර මුල් ටික කියනකොට යාට ඒක වැදුනේ නැහැ. ඒකට යාට ඒක හිතට ගියේ නැහැ. නමුත් මේ අවසාන ටික යාටම ආරම්භය කිව්වා බුදුරණවහන්සේ. අන්න යාට ඒක වැදුනා. එයාට ඒ තමන් ජීවිතයට ඒක යොමු වුණා. බුදුරණවහන්සේ දේශනා කරනවා එහෙම කිව්වට පස්සේ සුන්දරික බාරද්දවාජත් බුදුරණවහන්සේ ළඟ පැවිදි උපසම්පදා වෙලා අප්‍රමාදීව කෙලස්තවඩ වීරියෙන් යුක්ත ධර්මයේ හැසිරීලා උතුම් නිවන සාක්ෂාත් කරලා රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. එතකොට මේ වත්තුපුන් සූත්‍රය තුල බුදුරණවහන්සේ විග්‍රහ කරපු මේ පරියාය බුදුරන් වහන්සේගේ ප්‍රතිපදාවක් එක්ක ඉස්මතු වෙච්ච එකක්. ඒක හරිම සුන්දරයි. හරිම ලස්සනයි. හැබැයි අපි බලන්නට ඕනේ ඒ කියපු සියලු අංග වැඩෙන විදිය ප්‍රතිපදාවක් අපිට ඉස්මතු වෙන්න. ඉතින් මේක මේ සම්බන්ධයෙන් තවත් වටහා ගන්න, තේරුම් ගන්න තියෙන දේවල් අපි සාකච්ඡා කරමු. තව ටික වෙලාවක් තියෙනවා විනාඩි 40ක් විතර වගේ. දැන් ඒ සඳහා අවස්ථාව තියෙනවා. ත්වන් සරණයි. සිරුවන් සරණයි කල්යනා විසුතුරේ මේ කාලය ගැන කල්පනා කරලා ඉක්මනට ඉතිරිවත් වෙන ප්‍රශ්න සිරුවන් සරණයි අවසරයි ගෞරවනීය ස්වාමින්වහන්ස ස්වාමින්වහන්ස මට වචනයක් පොඩ්ඩක් තේරුම් ගන්න ඕනේ ස්වාමින්වහන්ස උපක්ලේශ කියන වචනය අපේ දසවස්තුක ක්ලේශ කියලා ඉගෙනගෙන තියෙනවා කෙලස් 10ක් ඒවායේ ඒවට සම්බන්ධ කෙලෙස්ද කියලා දැනගන්න ඕනේ. ඒ වගේම අර විදර්ශනා භාවනා කරන අයට එන ඕභාෂාවි උපක්ලේශ කියලා තියෙනවා. ඒක නිසා පොඩ්ඩක් ඒ වචනේ පැහැදිලි කරගන්න පුළුවන් නම් බොහොම පිං. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. උපක්ලේශය කියලා කියනකොට සිත සිත කෙලසනවා කියන අදහසින් කතා කරන්නේ. එතකොට මෙතන මේ විග්‍රහ කරපු සියලු උපක්ලේශ අපට තේරෙනවා. චිත අපිරිසුදු කරන දේවල්. ඒකම තමයි මෙතන විග්‍රහ කරන්නේ. කෙලසන දේවල්. කෙලෙස කියන වචනේ මෙතන කෙලසන දේවල්නේ. එතකොට දැන් අපි හිතමු අපි යොමු වෙනවා නිවන් මාර්ගයට. එතකොට නිවන් මාර්ගයේ චිත්තෝපක්‍රේස නෙමෙයි නිවන් මාර්ගයට කෙලසන දේවල්. නිවන් මාර්ගයට යොමු නොවන ස්වභාවයටපත් වෙන්න අන්න අපි ධර්මයේ නැත්නම් මාර්ගය පුරුදු කරගෙන යන තැනදී යම් යම් දේවල් වලට අහු වෙනකොට අන්න නිවන් මාර්ගය වැහෙනවා. දැන් මේ චිත්ත උපක්ඛිලේශ නිසා මෙතන සිත කෙලෙසෙන දේවල් අන්න දුගති ගාමියෙන්ද යොමු වෙනවා. ධර්ම මාර්ගයත් එක්ක යමෙක් යොමු වෙන තැනදී එතන යාට ඒක කෙලෙසෙන ස්වභාවයකට යොමු වීම තමයි තියෙන්නේ. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ කිව්වා සීලය රකින සීල දෙකක් ගැන කිව්වා සීල නොරකින එකේදී කිව්වා රහතන් වහන්සේ සීල රකින් රකින්නේ නැහැ යගේ ඉක්මවලා ගිහිලා කියලා. එතකොට දුස්සීල කෙනාටත් සීල රකින්නේ නැහැ කියලා. එතකොට ස්වාමීන් වහන්සේ දැන් රහතන් වහන්සේ පිළි අවබෝධයක් ගන්න හිතාගෙන මම මේ ප්‍රශ්නේ අහන්නේ. එතකොට රහතන් වහන්සේ පස්සේ සිල් රැකෙන්නේ නැහැ කියන්නේ යාගේ අතින් ඒ කියන්නේ දැනට රහත් වෙලා නැති කෙනෙක් දකින්නේ යා සිල් කඩනවා කියලාද? කැඩ යාගේ අතින් කැඩනවා කියලාද යාට දැනෙන්නේ කියලා පොඩ්ඩක් පොඩ්ඩක් විස්තරක් කරනවා නම් හොඳයි කියලා හිතනවා ස්වාමීන් වහන්සේ දැනගන්නේ මේ තෙරුවන් සරණයි දැන් මෙතන මේ සූත්‍රයේම කියනවා සිල්වත් භාවය කියන විග්‍රහයේදී ශික්ෂා පද නෙමේ විග්‍රහ කරලා පෙන්නන්නේ ඒ කෙලෙස් දුරු කියන කාරණාව තමයි සීලේ හැටියට. කජනීය සූත්‍රය දේශනා ගොඩක තියෙනවා. ඇත්තටම සුත්ත නිපාතේ ගොඩක් දේවල් වල තියෙනවා. රහතන් වහන්සේ කියලා කියන්නේ හික්මෙන්නෙත් නෑ ඉස්ලාම් කියනවා ඒක අල්ලගන්නෙත් නෑ අතහරින්නෙත් නෑ. එකතු කරන්නෙත් නෑ විසිරුවන්නෙත් නෑ. ඊළඟට ওই විදිහට ගොඩාක් විග්‍රහ තියෙනවා. හික්මෙන ප්‍රතිපදාව තමයි යොමු වෙන ප්‍රතිපදාව. හික්මුණාට පස්සේ නැත්නම් අපිටම රහත්ත්වයටපත් වුණාට පස්සේ දැන් අපි කවුරුත් දන්නවා සීල සමාධි ප්‍රඥා කියන මාර්ගයත් ඉක්මවීම බව අරහත්ත්වය. සීල සමාධි ප්‍රඥා මාර්ගයේ ඇතිනම් එය සේක. හැබැයි දුස්සීල කියන එක නෙමෙයි. සිල්වත් වෙලා සීලේ පිහිටලා ආයේ දුරු කිරීමට සිල් රකින්න දෙයක් නැහැ. ඒ කියන්නේ පුජ්‍යලීක් මැදිහත් වෙලා සීලයක් රකින්න දෙයක් නැහැ. පුජ්‍යලයා මැදිහත් වෙලා කලියුත්තක් නැහැ. කුමද්ද? තමන්ගේ හිතරේන අකුසලය දුරු කරන්න. දැන් සීලයේ තියෙන්නේ ශික්ෂාව තියෙන්නේ රාගදේශ මොදුරු කරන්නේ. තවත් අපි උදාහරණ ගත්තොත් සද්ධර්ම ප්‍රතිරූපක සූත්‍රය. සද්ධර්ම ප්‍රතිරූපක සූත්‍රයේදී කාශ්‍යප මහරහතන් වහන්සේ ඇවිල්ලා බුදුරණවහන්සේ අහනවා ස්වාමීනි මේ අතීතයේ ශික්ෂාව අඩු කාලේ බොහෝ භික්ෂුන් අරහත්ත්වයටපත් වුණා. මේ ශික්ෂාව වැඩි කාලේ අරහත්ත්වයටපත් වෙන පිරිස අඩුයි. ඇයි කියලා අහනවා. මිනිස්සු පිරිහිලා. හීනයි කිය. පිරිහිච්ච නිසා අර වැරදි වලින් වහන්න වැරදි වලට යොමු වෙන එක වළක්වන්නන්නේ ශික්ෂාව දානවා. හැබැයි මිනිස්සු අප්‍රඥ යුගයේ ප්‍රඥයෝ ඉන්න තැනදී අමුතුවෙන් යමක් අකුසලයක් දුරු කිරීමට යමක් පණවන්න දෙයක් නැහැ. කලයුත්තක් නැහැ. ඇයි අකුසලයක් නෙවෙයි තියෙන්නේ. දුස්සීල කියන එක නෙමෙයි. දැන් අපට සීල සීල් රකීම නැහැ කියනකොට අපේ කෝණයට අපට හම්බෙන දුස්සීලයි කියන එක. සීල් රකින්නවා කියන්නේ මොකද්ද කියන එක බලන්න ඕනේ. දැන් අපි හිතන්නකො දැන් අපි ඇත්තටම කෙනෙක් ප්‍රාණඝාතයේ සම්පූර්ණයෙන් අතහැරලා පිටු මාර්ය ශ්‍රාවක නෙමෙයි වෙන ප්‍රතිපදාවක්. එයාට එයා ප්‍රාණඝාතය කරන්න අවස්ථාවක් ලැබුණත් නැතත් එයා කරන්න එකකින් වැළකීලා ඉන්නේ. එයා ඇත්තටම සීල් රකින්නවා නෙමෙයි. ඒ ඒ සරල පරියායක් මම කියන්නේ. එතකොට එයාට එයාට කරන්න දෙයක් නෑ. මේ මට ඕන ප්‍රාණඝාතය කරන්න ඇති වුණා. දැන් මේක නතර කරන්න ඕනේ කියලා. එහෙම ඒක මුල් කරගෙන එයාට කරන්න දෙයක් නෑ. කෙනෙක් හොරකම් කරන එක සම්පූර්ණ නැතල එයාට හිතෙන්නේවත් නෑ. හොරකම් කරනවා තියා හිතෙන්නේවත් නෑ. එතකොට එයා හොරකම් කරන්නේ නැහැ කියලා අමුතුවෙන් හික්මෙන්න දෙයක් නෑ එයාට. එයා හොරකම් කරන්නේම නෑ. කෙනෙකුට බොරු කියන්න කවදාවත් බොරු කියන්නේ නැහැ. බොරු බොරු කියන එක යාට හිතට එන්නේම නැහැ. එයාට බොරු කියන්නේ නැහැ කියලා හික්මෙන්න දෙයක් නැහැ. මොකද එයාට බොරු කියන දේ යෙදෙන්නේ නැහැ. අන්න ඒ වගේ ඊට හා කියපු දෙයක් මේ අරහත්ත්වය කියන්නේ. සම්පූර්ණයෙන් ප්‍රතිපදාවක් එක්ක අකුසල් දුරවීම හික්මිලා ඉවර වෙලා තියෙනවා නම් ආයෙ කුමක් කරන්නද? ඔකද ගොඩක් උදාහරණ තියෙනවා මේ තමා තුළ ඇතරම හික්මීම තියෙනවා නම් ආයි තමා තුළ සම්පූර්ණයෙන්ම මේ කෙලේශයක් හට නොගන්නා ස්වභාවය තියෙනවනම් කෙලස් දුරු වීමටයි යම් කිසි දෙයක හික්ම වෙන්නේ. එහෙනම් එයාට ඒ හික්ම අවශ්‍ය නැහැ. ඒ හික්ම යෙදෙන්නේ අවශ්‍ය නැහැ නෙමෙයි යෙදෙන්නේ. ඒ රහතන් වහන්සේ කියන කාරණාව තේරුම් ගන්න අද ගොඩක් අමාරු නිසා මේ ප්‍රශ්නේ. හැබැයි මූලික ස්වභාවය අර මම පුංචි උදාහරණයක් එක්ක බැලුවොත්. ප්‍රාණඝාතය කරන්නෙම නැති කෙනෙක් අපි හිතමු බුදුරණවහන්සේ දේශනා කරනවා මේ කරදකාය සූත්‍රය. උපතින්ම කෙනෙක් මෛත්‍රිය වැඩුවා නම් දිගටම යාතින් පවක් සිදු වෙයිද කියලා අහනවා. පුංචි කාලිදනම් මෙත් සිත වඩනවා නම් යාතින් ප්‍රාණඝාතයක් කියන කාරණාව සිදු වෙන්නේ මෙත් සිතත් එක්ක. ඒ කියන්නේ එයාගේ ඉච්ඡරට මෛත්‍රිය තියෙන. එයාට ප්‍රාණඝාතයෙන් වෙන් වෙන්න ඕනේ කියලා එයාට හික්මෙන්න අවශ්‍ය නැහැ. මොකද ඒ ස්වභාවයේ හික්මෙන්න අවශ්‍යකම තියෙන එයා ප්‍රාණඝාතයට යොමු වෙනවා නම්. අන්න මං ප්‍රාණඝාතයට යොමු වෙන්නේ. ඒක තමයි ශික්ෂාව. Taman තුල එන අකුසලයේ දුරු වෙන විදිහේ ප්‍රතිපදාව. ඉතින් ඒ නිසා සීලය කියලා කියනකොට අපට හම්බ වෙන්නේ අර ශික්ෂා පදයක් කැඩීම සහ නොකැඩීම සමාල්ලාවට කෙනෙක් ශික්ෂා පදේ අපි හිතමු දැන් ওই පව් අකුසල් සිද්ධ වෙනවා නෙමෙයි භික්ෂුවක් එක්කගත්තු ඊට වඩා එහා ගියපු ශික්ෂා පද තියෙනවා. එතකොට ඒ වගේ දේවල් කඩන්න හැරකිනවා නමුත් අකුසල් වර්ධනය කියලා සමහර වෙලාවට මාන්නේ ඊළඟට අපහාම ගොඩාක් දේවල් එක්ක. ඒ ඒ ශික්ෂාව කියන සීලය මේ සීලය කියන්නේ කුමක්ද කියන කාරණාව තේරුම් නොගැනීමත් එක්ක. දැන් අහලා ඇති ඒරාපතනාග රාජ්‍යය වෙලා ඉපදුනා කියලා අර භික්ෂුවක් ගහකටක් කැරිලා. එතකොට පසුත් ඇවිල්ලා දැන් අපි සීලය රකින්න දැන් මේකේ මොකද උපක්ඛිලේශ දුරු කරන ප්‍රතිපදාවක් කියන්නේ සුගතියට යන්නේ. ඉතින් උපක්ඛිලේශ දුරු වෙන්නට ඕනේ. ඒ උපක්ඛිලේශ දුරු වීම තමයි සීලය කියලා විග්‍රහ කරලා පෙන්නනවා. එතකොට ඒ උපක්ඛිලේශ දුරු වෙලා නැහැ එහෙනම්. හැබැයි අර අර්ථ කැඩීමත් එක්ක ඒක තුලින් උපක්ඛිලේශයක් වර්ධනයලා දුගතිය යන්න උනවා. එහෙනම් මේ සීලය කියන්නේ මොකද්ද කියලා අපි ඉස්සරලාමත් මූලික තැනදී තේරුම් ගන්න වෙනවා. රහතන් වහන්සේගේ සීලය කියලා කියන්නේ රහතන් වහන්සේ සිල් රකින්නවා කියන නැත්නම් පුජ්‍යලත්වයක් එක සිල් රකින්නවා කියන කාරණාව අවශ්‍ය නැති භාවය. ඇතුව දුස්සීලයි කියන එක නෙමෙයි. ඉතින් ඒක තේරුම් ගන්න ගොඩක් අපි මේ රහතන් වහන්සේ ගැන තේරුම් ගන්න වෙනවා. ඒකයි මම අර මුලින් ඉඳලම ගොඩක් කරුණු පැහැදිලි කරේ මේ ධර්මයත් එක්ක අපි යොමු වෙනට ඕනේ අපේ ලෝකේ අපිට පේන තැනින් විතරක් බලන්නේ නැතුව බුදුරණවහන්සේ වෙන ප්‍රතිපදා එක්ක යමු වුණාම මේ කාරණා ගොඩක් තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා. තෙරුවන් සරණයි. ඇතරම වැදගත් ඒ වගේ ප්‍රශ්න අහන එක ඒ සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්න වුණත් කමන්නේ තව අහනවනම් තව තේරුම් ගන්න නිරවුල් කරගන්න පුළුවන්කම ලැබෙනවා. බොහොම පින් ස්වාමීන් වහන්සේ තේරුණා. ස්වාමීන් වහන්සේ මෙතන මේ අර සාරම්භය කියලා වචනයක් කිව්ව ස්වාමීන් වහන්සේ එතනදී ඔබ වහන්සේ කිව්වේ එකට එක කිරීම කියලා කරලා එතකොට වෛරයයි අපි වෛරයෙන් එකට එක කරන්නේ තරහ වෙලා ඊට පස්සේ ඒක වෛරයකට පෙරමුණාට පස්සේ වෛරය හිතේ තියාගන්නේ ඒ අපි එකට එක කරන්නේ ඒත වෛරයයි සාරම්භයයි අතර වෙනස මොකද්ද ස්වාමීන් වහන්සේ? පෙරවන් සරණයි. අතර මේ කියන කාරණා තුළදී දැන් ක්‍රෝධය තරහ තරහමනේ ක්‍රෝධයක් බවට පත් වෙන්නේ. වෛරයත් ඒකමයි. එතකොට ඒත් එක්ක එක එක හිතේ තියෙන ගතිය. ඒකත් ඒකත් එකත් එකට එක් කරනවා. සමහර ලාවට එච්චර වෛරයක් නැති වුණත් එකට එක කිරීම ඒ ගතිය තියෙනවා. ඒකෝට ඒක වෙන වෙන ගතියක්. හැබැයි මේ එකම ස්වභාවයත් එක්ක යන්නේ. තරහ කියන්නේ තරහක් නැතුව බද්ධ වෛරය කියන කාරණාට යොමු වෙන්නේ එහෙනම් ඒ ඒ පැත්තෙන් බලනකොට ඒ වෛරය නිසා ගොඩනැගෙච්ච දෙයක්. තරහ නිසා ගොඩනැගෙච්ච දෙයක්. ඒකත් එතකොට උපක්ඛිලේශ ධර්මයක්. සමහර අය ඉන්නවා එහෙම නොකර වෛරයෙන්ම ඉන්නවා. හැබැයි අර විදියට දෙයක් කරන්න යන්නේ අපි හිතමු පේන්නෙත් නැහැ කියලා. කෙනෙකුට අපි හිතමු දැන් කොට මට කවුරු හරි දකින්න මොකක් හරි දෙයකදී තරහ ඇති වුණා වෛරයක් ඇති මම වෙන කොහේ හරි ගියා මම එයා ගැන දන්නේ නැහැ මම සිහි කර කර එයාගෙන වෛර කරනවා එයා පුදුම මිනිස්සු මෙහෙමයි කී කිය වෛරේ දැන් එයාත් එක්ක මුහු වෙනකොටනේ අපි එකට කිරීමට යන්නේ ඒතකොට ඒක ගති දෙකක් ඉතින් මේ ඔක්කොම තියෙන්නේ උපක්ලේශ ධර්ම හැටියට තමයි තෙරුවන් සරණයි තව මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න නැත්නම් අවසන් කරන්න පුළුවන් කට්ට අරු නිසා ප්‍රශ්න තියෙනවා නම් තව ටික වෙලාවක් කතා කරන්න පුළුවන්. තිරුවන් සරණයි සයනස සයනස මේ පලාසය පිළිබඳව ඔබ වහන්සේ පැහැදිලි කරනකොට මට මතක විදිහට කියුණේ එකට එක කියන වගේ සයනස මම තව තැනක දැකලා දැක්කා මේ අතන රේරුකාණී චන්ද්‍රයෝනා වඳුරුගේ ඒ පැහැදිලි කිරීම එකක් තියෙන තැන මේ සමාන්ත වඩා ගුණයෙන් වැඩි අය සමා සමා සමාන කරගන්න ඒ හිතක ඇතිවන වූ තත්වයට 56 කියනවා කියලා. ඒ කියන්නේ සමහරවිට අපි කියන්නේ මේ මේ ඔය මේ කියද්දී එයාත් අපි ඔගේ කෙනෙක් නේ ඔය පොඩි කියට එහෙම නැත්නම් අපි ඔගේම තමයි අස්තෝසාව දවසකින් දෙදෙනාම අරගෙන ඒ ධර්මයක් සමහරවිට යොදා ගන්නවා මේ ඒ තමන් හා සමාන කරලා කියන අනිත් අය කියලා. සයනස මේ ඒ පදාසේ කොහොම සයනස පරිරට තේරුම් ගන්නවා. තෙරුවන් සරණයි. නෑ ඇත්තට අපිට එහෙම හිතන්න පුළුවන් දැන් අපි කොහොමත් ඔයකට අර්ථයක් දෙන්නේ කවුරු හරි දීපක එක තමයි. මොකද මේ ඒකට කෙලින්ම වෙන විග්‍රහයක් දීලා නෑනේ බුදුරන් වහන්සේ. ඉතින් ඒ නිසා දැන් අර්ථකථනයක මොකක් හරි තියෙන එක තමයි කතා කරන්නේ. මේකෙත් ඔය අමුතු විදිය වචනයක් විග්‍රහ කරලා පෙන්නන්නේ. ඉතින් ඒක නිසා ඒකත් අපිට ගන්න පුළුවන් මොකද මේ ඔක්කොම ඇත්තටම හිත උපක් කෙලෙසන ධර්ම. ඉතින් කෙලෙසන ධර්මත් එක්ක එක එක කෙනාටින් මේ අර්ථයක් දෙනවා. ඉතින් විග්‍රහ කළා. ඉතින් ඒකක්වත් තේරණයත් එක්ක ගන්නට අපිට වැරදි කියන්න බෑ. දැන් අපිත් මේ ඒ වචන වලට අර්ථයක් දෙන්නේ සමහර කාරණා තුළදී ඒ මොහක් හරි ඉදිරිපත් කරපු දෙයක් එක්ක. මොකද බුදුරයන් වහන්සේගේ දේශනාවෙම යම් කිසි විදියකට අර්ථයක් ඉදිරිපත් වෙලා තියෙනවා නම් අපට ඒක ඒකාන්තයෙන්ම මේ මේකේ අර්ථය මේකයි කියලා කියන්න පුළුවන්. නමුත් එහෙම කියන්න අපහාස නිසා තමයි යම් කිසි දෙයක් ඒකත් එක්ක විග්‍රහ කරන්න පුළුවන්. නමුත් ඒ මොන විදිහට විග්‍රහ කරත් ඒ හැම එකක්ම උපක්ලේශ ධර්මයන් හැටියටම තමයි තේරුම් ගන්න තියෙන්නේ. ඒ ඔය කියපු කාරණාවත් ඒකත් අපිට ගන්න පුළුවන්. මොකද ඒකත් උපක්ලේශ ධර්මයක්ම තමයි. අරකත් උපක්ලේශ ධර්මයක්ම තමයි. ඉතින් අර එක එක්කෙනා සමහරවට සුද්ධි මාර්ගයේ හරි අටුවාවේ හරි මොනවා ගැර තියෙන අර්ථකථනයක් එක වෙන්න පුළුවන් ඒ දෙන්නේ. බුදුරණවහන්සේ කෙලින්ම ඒකට නිර්වචනය දීලා නැති නිසා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ. දැන් අර අතුරත් රහතන් වහන්සේ කෙනෙක් අතුරතින් හොඳටම පිරිසිදුයි කියලා කියනවනේ. දැන් එහෙම රහතන් වහන්සේ නම දැන් කාලේ ඇති වෙලා හරි කවදා හරි එයාට පුළුවන් ද ඊට ඊට පස්සේ ශාස්ත්‍රීය ජීවිතයක් ගත කරන්න. ඒ කියන්නේ මේ විහාර හදන දේවල් වලට පව කරන්නේ ඇතුළතින් පිරිසිදුයි. නමුත් ශාස්ත්‍රීය ඒ කියන්නේ ඇල්හාලේ බත් වල ගන්න පුළුවන් කියලා කිව්වා. ඒ වගේ මේ දේවල් බලන්න යන්න ඒ වගේ මේ ඇතුළත පිරිසිදුයි. නමුත් ශාස්ත්‍රීය ජීවිතයක් අනුතුරුව ගත කරන්න පුළුවන්. මොකද එහෙම අවස්ථාවල් අහලා තියෙනකොට සමහර වෙලාවට අපේ වැඩේ දන්නේ නැති හින්දා කලකිරෙනවා වගේ වෙනවා. අපි ඉතින් හිතන්නේ රහතන් වහන්සේ වෙන විදිහකට බොහොම තම්පත් ඒ වගේ චාම් ගති ගුණ තියෙන්න ඕනේ කියලා මෙහෙම ඉස්සරහට ආවහම අපි ඒ ගැන සැක ඇති කරගන්නවානේ. ඒ ගැන පොඩ්ඩක් පහදලා දෙන්න ස්වාමීන් වහන්සේ. දරුවන් සරණයි. කොහොමත් ඉතින් අපිට පුජ්‍යලයන් නම් අනින්න යන්න හොඳ නෑ. මොකද ඇත්තටම පුජ්‍යලයන් මනින්ඩ යෑම අපට ගෝචර දෙයක් නෙමෙයි ඒක මිගසාල සූත්‍රයේ ලස්සනට පැහැදිලි වෙනවා. ඒ වගේම තමයි දැන් මෙතන බුදුරණවහන්සේ සමහර තැන්වල පැහැදිලි කරලා තියෙනවා රහතන් වහන්සේටත් යම් යම් දේවල් අසුරු කරන්න එපා කියලා. මොකද සමාජයේ තියෙන ප්‍රශ්නත් එක්ක එක අවස්ථාවක තියෙනවා තණ්හාව දුරු කරපු කෙනෙක් සාසනීය අභිවෘද්ධිය කරන වැඩක්. හැබැයි එතන කෙලෙස් වැగిරෙන දේවල් වලට යොමු වෙනවා නෙමෙයි. දැන් ලැබෙච්ච තැනදී ලැබෙන දේවල් භුක්ති විඳිනකොට ඇල්හාලේවත් එක භුක්ති විඳිනවා. නමුත් Taman හොයාගෙන කන එකක් නෙමෙයි. මොකද රහතන් වහන්සේ අතින් සිදු නොවන නේතං තානං විජ්ජති කියලා ශික්ෂාවක් පනවනවා. ඒ තමයි කාම්භෝගයෙන් විදිහට නැවත තියාගෙන වලදඬ තියාගන්න. ඒ කියන්නේ රස දේවල් තමන් කැමති දේවල් තියාගන්නේ නැහැ ඊළඟට පාවිච්චි කරන්නේ. සම්නිධිකාරකේ. මේ එතකොට එහෙම ගත්තොත් රහතන් වහන්සේ කෙනෙක් අපිට ඇත්තටම ඇතුළම අනින්න බෑනේ. කාම්භෝගී විදිහට යම්කිසි හැසිරීමකට යෙදෙන ගතියක් යනවා කියන එක නෙමෙයි කියන්නේ මෙතන. ලැබිච්ච අවස්ථාවේ දැන් මෙතන ඇල්හාලේපත් එක්ක වළඳනවා කියන එකනේ කියන්නේ. ළඟට හොඳ විහාර හම්බුනහම ඒ අපි ශාසන අභිවෘද්ධියට යම්කිසි කටයුත්තක් කරනවා වෙන්න පුළුවන්. විහාර හම්බුනා මේ වගේ ප්‍රවාසය කරනවා. එහෙම නැතුව මේ කෙලෙස් වැగిරෙන දේවල් හොයාගෙන යන ගතියක් නෙමෙයි තියෙන්නේ. ඒක අපට එහෙම වුණත් අපි කවදාමත් පුජ්‍යලයක් මනින්න යන්න හොඳ නෑ. පුජ්‍යලයක්ම මනින්න යන එක කරන ලොකුම වැරද්දක්. හැබැයි යම් කිසි කෙනෙක් අපි තුම රහත් කියලා එහෙම කියාගෙන අර වගේ දේවල් කරනවා කියලා. හැබැයි ඒ කීමම රහත්වේ නෙමෙයි. අන්න ඒකත් මතක තියාගන්න ඕනේ. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් අරහත් නැත්නම් මට මෙහිමයි කියලා තමන්ගේ ගුණයක් ඉස්මතු කරමින්ම අර විදිය දේවල් කරනවා නම් එයා කොහොමවත් රහත් නෑ. මොකද මාර්ග ධර්මය අවබෝධ වීමත් එක්ක එහෙම දෙයක් කෙරෙන්නේ නෑ. මම මම කලිනුත් උදාහරණයක් කියලා දෙනවා ඥානරාම ස්වාමීන් වහන්සේ කියපු උදාහරණයක්. නිදාගෙන ඉන්න කෙනෙක් ළඟට ගිහිල්ලා තට්ටු කරලා කතා කරාම ඔබ නිදිද කියලා. ඔව් මම නිදි කියලා කියනවා. එයා නිදි නෑනේ. තට්ටු කරලා අහනකොටත් එයා නිදි නම් කතා කරන්නේ නෑ නිදි. අන්න ඒ වගේ තමයි යම් කිසි කෙනෙක් මම සෝතාපන්නයි සකදාගාමි මට මේ කෙලෙස් එන්නේ මොනවා කරත් මම අරහත් කියලා ඒ ඒ ඔක්කොම හිස් මොකද ඒ එතන අර වැරදි වැඩ නැත්නම් අපි තුමු මේ විදිහට ප්‍රණීතව ආහාර ගැනීම සහ ඊළඟට ප්‍රණීත තැන්වල වාසය කිරීම කියන කාරණාව නෙමෙයි අරහත් නෙවෙයි කියලා මනින්න තියෙන්නේ ධර්මයේ නෙමෙයි කතා කරන්නේ ධර්මයේ නෙමෙයි ඉස්මතු වෙන්නේ තමන් නිවීමකට යන ප්‍රතිපදාව නෙමෙයි තමන් ඉස්මතු වෙන්නේ. සබුදුරණවහන්සේගේ ප්‍රතිපදාවේ මූලාරම්භයම තමන් කියන කාරණා වැරදි බව. ඒ නිසා තමන් ඉස්මතු වීමක් දෙන්නේ තමන් ඉස්මතු වීමක් හෙදෙන්නේ නැතිව සාසනික කටයුතු හරි ඒ වගේ දේවල් කරන තැනදී යන්න ඒ ඒකත් එක්ක අපිට කිසි වෙලාවක මේ බුද්ධලයන් මනින්න බෑ. ඒක තේරුම් ගන්න බෑ. ඉතින් ඒ නිසා මේ අද සමාජේ නම් විවිධ පැති තියෙනවා ඉතින් විවිධාකාර විදියට. ඉතින් ඒක මේ අපි බලන්නට ඕනේ. මොකද්ද මේ ඒකයි තමයි ධර්මයේ තියෙන්නේ. අනිත් එක තමයි අපි සරණ යායුත්තේ මේ මේ දැන් ඉන්න දැන් මේ පින්වතුන් මාව නෙමෙයි බුදුරජාන් වහන්සේ. එතකොට කවුරු කවුරු මොනවා කරත් අපිට ඉතින් අදාළ නැහැ මොකද මේ පුජ්‍යලයනේ කරන්නේ. අපි සරණ ගියේ ශ්‍රාවකයෝ. ශ්‍රාවකයෝ සරණ යනකොට පුජ්‍යලියෙක් වයින්න ඕනේ මෙයා ශ්‍රාවකයේද නැද්ද? ධර්මයේ කියනවනම් ධර්මයේ ගත්තා. එච්චරයි. ධර්මයේ ධර්මයේ බහ බලන්න ඕනේ. මේ පුජ්‍යලය කවුද නැද්ද කියලා මනින්න යන්න අවශ්‍ය නැහැ. ඒක තුලම අපට ධර්මය ලැබිලත් නැහැ, ලැබෙන්නෙත් නැහැ. ඒ වගේම අපි පුජ්‍යලය මනින්න ගිහිල්ලා ගොඩාක් අකුසල් අපි දිලා තියෙන අපිට වැරදීම කෙනෙක් අපිට වැරදිම හම්බ වෙනවා කියලා. ඒ විදිහට අර හතර රඟපාන කෙනෙක්. ඉතින් අපි ඒත් අපි තුල දේශය හට ගන්නවානේ. අපි තුල තරහ හට ගන්න. ඒකට අකුසලයක් නේ. ඉතින් එහෙනම් අපි බලන්න ඕනේ ධර්මය හම්බෙන්නේ නැත්නම් ඒක අතහැරියා. ධර්මය හම්බෙන දෙයකට යමු වුණා. එච්චරයි කරන්න තියෙන්නේ. තෙරුවන් සරණයි. ඇයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. වෙනස ධම්මනිජනකන්තියට පැමිණි විට ඒ හේතුව නිසාම දිට්ඨි නිජනකන්තිය පහවීමක් සිදු වුවොත් එතකොට අපි හිතමු මේ පුද්ගල ඒකට පුද්ගල කියන බෑ උත්තමයා තව කෙනෙකුට ධර්ම පහදා දෙන්න යොමු වුණොත් එහෙම ඒ Tamanට අවබෝධ වූ ආකාරයට ඒ කියන්නේ පොතේ එහෙම නැත්නම් පොතේ යටි විදියටින් බහැරව කරන්න පුළුවන් සාමාන්‍යස ඒ ඒ මම අනිසානස දැන් ඔබ වහන්සේ අපිට පැහැදිලි කළ දුන්නා මේ ඉස්සර අවස්ථාවකේ මේ ධම්මනිචාරකන්තිය අතුවිච්ච කතාවත්තා ඊට පස්සේ යමක් කියන්නේ කිව්වොත් විශ්නිචාරකන්තියට අහු වෙනවා කියලා. නමුත් මම හිතන්නේ මම අහන්නේ ධම්මනිචාරකන්තිය පැමිණිලා කෙනෙකු මේ අවබෝධ කරගත්තොත් ඒ කියන්නේ අවබෝධ කරගත්ත කෙනෙක් නම් එයා නැවත විශ්නිචාරකන්තියට වැටෙන එකක් නැහැනේ. එතකොට එයා ඒ Tamanට අතුවිච්ච අවබෝධයක් කාට හරි කියන්න යයිද යනවනම් විඥානක් හදිර වැටෙන එකක් නෑ. ඒකට එයාට කියන්න වෙන්නේ මේ පොතේ තියෙන වචන වලින් බෑට. සමහරවිට අමුතුම විදිහකට වෙන්න පුළුවන්. ඒ එහෙම වෙන්න පුළුවන් දසානස්. ඊතරම් සරණයි. චබ්බිසෝදන සූත්‍රය එක උදාහරණයක් ඇට ගන්න පුළුවන්. චබ්බිසෝදන සූත්‍රයේදී අරහත්ත්වය ප්‍රකාශ කරන කෙනෙකුගේ අහන්න කිව්වම ඒ බුදුරන් වහන්සේ දුන්න විග්‍රහය හැර වෙන කිසි දෙයක් විග්‍රහ කරලා නැහැ. ඊළඟට බුදුරන් වහන්සේගෙන් ශ්‍රාවකයා ළඟට ඇවිදilla ධර්මයේ ඇහුවට පස්සේ ධර්මයේ විග්‍රහ කරලා තියෙන හැම එකක්ම බුදුරන් වහන්සේගේ විග්‍රහය රෙන්න වෙන දෙයක් නෙවෙයි. ඊළඟට අනිත් කාරණාව තමයි මේ ලෝකේ කරුණාවතින් අග්‍රම කරුණාව බුදුරන් වහන්සේ හැර වෙන මේ ලෝකේ කිසි කෙනෙක් නැහැ කරුණාවන්ත. බුදුරන් වහන්සේ තරම් ප්‍රඥාව තියෙන කෙනෙක් මේ ලෝකේ කවුරුවත් නැහැ. එහෙමනම් අපි හිතමු සාරිපුත්තු ස්වාමීන් වහන්සේටවත් බුදුරන් වහන්සේගෙන් පස්සේ ඉන සාරිපුත්තු ස්වාමීන් වහන්සේටනේ. ඒ කාටවත් හැකියාවක් නැහැ බුදුරන් වහන්සේ දුන්න දෙයක් හැර වෙන දෙයක් දෙන්න. මොකද හේතුව මහා කාරුණික මහා ප්‍රඥා ਸਰවඥ ඥානියෙන් යුක්ත බුදුරන් වහන්සේ හැම කාලයක්ම දැකලා මේ ධර්මයේ දෘෂ්ටියකට නොයන විදිහේ දිය හැකි උපරිම ටික අර මේ කියන්නේ දෘෂ්ටියකට යන්නේ නැතුව කෙනෙක් නිවන් මාර්ගයට යන්න පුළුවන් උපරිම ටික දෙන්න පුළුවන් ඔය කරුණාවයි ප්‍රඥාවයි ඔය දෙක උපරිමයෙන් තියෙන කෙනෙකුනේ. ඉතිහා කෙනෙකුට බෑ. උපරිම කෙනාට දෙන්න පුළුවන් උපරිම මට්ටම දෙනවා. එහෙනම් බුදුරන් වහන්සේ තමයි මහා ප්‍රඥත් මහා කරුණිකත් එහෙනම් බුදුරන් වහන්සේගේ එක ඉස්පිල්ලකට එහා දෙයක්. කෙනෙකුට දෙන්න පුළුවන් නම් බුදුරන් වහන්සේටත් එහා ගිය ප්‍රඥාවක් තියෙන්න ඕනේ. එහා ගියපු කරුණාවක් තියෙන්න ඕනේ. මොකද බුදුරන් වහන්සේ තමයි අවබෝධයෙන්ුත් ප්‍රඥාවෙනුත් කරුණාවෙනුත් හැම දෙයකින්ම ඉහළ. එහෙනම් බුදුරන් වහන්සේගේ වචනයකට එහා කෙනෙකුට කිසිම නිර්වචනයක් දෙන්න බෑ ධර්මයේ හැටියට. එහෙම දුන්නොත් ඒක අවබෝධය කරා යන්න, නිවීම කරා යන්න හේතු වෙන්නේ. හැබැයි ඉතින් සමාධියකට හරි ඒ මොනවා හරි ප්‍රතිපදාවක් කියලා දෙන්න පුළුවන්. හැබැයි විමුක්ති මාර්ගය බුද්ධ වචනේ එක ඉස්පිල්ලක් හරි වැඩිපුර දෙයක් කතා කරන්න යනවනම් ඒක බුදුරන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවේ ප්‍රශ්නයකුත් තියෙනවා. මොකද හේතුව බුදුරන් වහන්සේ කියන්නේ එච්චරට ප්‍රඥාවන්තයි. එච්චරට කරුණාවයි. එහෙනම් බුදුරන් වහන්සේ හැරෙන්න වෙන කවුරුත් දෙන්න විදියක් නැහැ. ඊට වඩා ශ්‍රේෂ්ඨ දෙයක්. බුදුරන් වහන්සේමයි. මොන විදියකට අවබෝධ කරා කිව්වත් ඒ ධර්මයේ විනය කියන මේ කාරණාවට ගැලපෙන්නේ නැතිනම් ඒක බුදුරන් වහන්සේගේ දෙයක් හැටියට ගන්න බෑ. ඉතින් ඒ නිසා එහෙම කාටවත් කියන්න බෑ. ඒක තමයි ශ්‍රාවකයාගේ ලක්ෂණය. ශ්‍රාවකයා කියන්නේ ඇත්තරම් පොතේ තියෙන දැනුම විතරක් නෙමෙයි. ශ්‍රාවකයා කියලා කියන්නට ඕනත්තේ මේ මාර්ගයත් එක්ක සැබෑ ශ්‍රාවකයා ආර්ය ශ්‍රාවකයා කියනකොට පුජ්‍යලිය අට දෙනා. එතකොට මේ පුජ්‍යලිය අට දෙනා ඕරස රහතන් වහන්සේ ඕරස පුත්‍ර බුදුරණවහන්සේ තුලින් උපන් කෙනා. එහෙනම් ඒ බුදුරන් වහන්සේ අහනකොට විවිධ ප්‍රශ්න බුදුරන් වහන්සේගෙන් ශ්‍රාවකයෝ ශ්‍රාවකයන්ගෙන් අහනකොට මේකට උත්තර දෙන්න කියලා ඒ රහතන් වහන්සේලා කියන්නේ භාග්‍යතුන් වහන්සේ දහම් මැස භාග්‍යතුන් වහන්සේ ධර්මයේ ඉස්මතු කරන්නේ භාග්‍යතුන් වහන්සේ තමයි මේ ඔක්කොම දන්නේ භාග්‍යතුන් වහන්සේම කියන්නේ ඒ කියන්නේ බුදුරන් වහන්සේගේ ශ්‍රාවකයාගේ ලක්ෂණ ඒක ඒ කියන්නේ දහම දැකපු කෙනාට කිසිසේත්ම වෙන වචනයකින් දෙන්න ඒ දෙන්නේ නැහැ මොකද එච්චරටම දන්නවා මේ ධහම දකින්න වෙන කිසිදු ක්‍රමයක් නැහැ. ඒ බුදුරන් වහන්සේගේ වචනේ හැරෙන්න. බුදුරන් වහන්සේගේ වචනේ හැරෙන්න වෙන විග්‍රහයක් දෙනවනම් ඒ විග්‍රහය තුළ ඇත්තටම මේ අවබෝධයට ඉදිලා නැහැ. අවබෝධයට යෙදුනා නම් යම් කිසි කෙනෙකුට වෙන කිසිම විග්‍රහයක් දෙන්න බෑ. ඒක මේ දේශනාව තුළින්ම තේරුම් ගන්න පුළුවන්. මොකද ඒකට හේතුව ඇත්තටම මේ බුදුරජාන් වහන්සේටත් සම්බුද්ධත්වයට පත් වුණාට පස්සේ බුදුරණවහන්සේ සම්බුද්ධත්වයට පත් වුණා කියන්නේ අවබෝධ කරානේ. සම්බුද්ධත්වයට පත් වුණාට පස්සේ මන්දෝත්සාහය වුණා මේ දෙන්න ක්‍රමයක්. ඒ කියන්නේ එක් මන් සර්වඥය කෙනෙක් මන්දෝත්සාහයපත් වුණා. සර්වඥතා ඥානයෙන් යුක්ත සම්බුද්ධත්වයට පත් වෙච්ච මහා කාරුණික මහා ප්‍රඥාති බුදුරණවහන්සේ මන්දෝත්සාහය වුණා. කොහොමනම් දෙන්නද? ඒ එච්චර නෝනක් ප්‍රඥාවක් තියෙන කෙනාට හිමුණා. ඊට පස්සේ තමයි බුදුරණවහන්සේ දෙන්න පුළුවන් උපරිමයෙන් දුන්නේ. ආයේ පොඩි අඩුවක් නැහැ. මුල මැද අක පිරිසුදු පොඩ්ඩක්වත් අඩු නැහැ. එහෙනම් එතනින් එහා යම් කිසි හරි දෙයක් දෙනවනම් ඊට වඩා ඉහළ කෙනෙක් වෙන්න ඕනේ. ඊට වඩා ඉහළ කෙනෙක් මේ ලෝකේ නැහැ. බුදුරණාහි මේ ඉහළ ඉන්නේ. ඉතින් එහෙනම් එහෙම නිර්වචනයකට යම් වෙනවනම් ඒක ශ්‍රාවකත්වය කියලාවත් ගන්න බෑ. ඔය ශ්‍රාවකයාට එහෙම දෙයක් යෙදෙන්න හැකියාවක් නැහැ. ඉතින් ඒ නිසා අපි බලන්න ඕන හැම වෙලෙම අපේ ශාස්ත්‍රුන් වහන්සේ බුදුරයන් වහන්සේ බව මිසක් ඒ ඒ ධහමට විනයට දැන් පරිනිබ්බාන සූත්‍රයේදී බුදුරන් වහන්සේගෙන් අහනවා අපට දැන් ශාස්ත්‍රුන් වහන්සේ පිරිනම් පෑවහම අපට දැන් ශාස්ත්‍රු කෙනෙක් නැහැ කියලා කියනවා. මේ ශ්‍රාවකයෝ කියන්නේ. ඉතින් බුදුරන් වහන්සේට කියන්න තිබ්බා මගෙන් පස්සේ මේ මහා කාශ්‍යප ඉන්නක මහා කාශ්‍යපගෙන් අහගන්න. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඉන්නවනේ. නැත්තම් මගේ සියලු දේවල් දන්නේ මේ ආනන්ද ආනන්දගෙන් අහගන්න. ඊළඟට මහා කශ්‍යපගේ පරම්පරාවෙන් අහගන්න. බුදුරණවහන්සේ එකක්වත් කිව්වේ නැහැ. මගේ මගේ ඇවෑමත් එක්ක මේ ඔබගේ ශාස්ත්‍රුන් වහන්සේ ධර්මයයි විනයයි. මහා කශ්‍යප මහරතන් වහන්සේවත් නෙමෙයි. මහා කශ්‍යප මහරතන් තුසිය ශ්‍රාවකයා. ඒ වගේම ආනන්ද ස්වාමීන් වහන්සේ දහම් භාණ්ඩාගාරික. ඒ කාටවත් තනක් දුන්නේ නැහැ. මේ දහමයි විනයයි. එහෙමනම් අද දහමට විනයට ගැලපෙන නැති විදිහ විග්‍රහයක් කියන දේ නිවන් මගට යෙදෙන්නේ. ඒක දෙන්න පුළුවන් නම් උපරිමයෙන් දෙන්නේ බුදුරණන් වහන්සේ. මොන විදිහ විග්‍රහයක් ආවත් ඒක නිවන් මගට යෙදෙන්නේ මොකද ඒ ඒ ඒ ඉස්මතු කරනවා නම් යම් කිසි කෙනෙක් ඇත්තටම අර උත්තර රහතන් වහන්සේ අහනවානේ උත්තර රහතන් වහන්සේගෙන් මේ ධර්මයේ ඔබගේ දහසක් දෙවිදු. නෑ නෑ මගේ නෙමෙයි. බුදුරන් වහන්සේගේ ධර්මයේ විශාල දහන්නේ කොටක් තියෙනවා. ඒ දහන්නේ ගොඩෙන් හැකි හැකි හැකි අයට ඒ තමන්ගේ වාජන ප්‍රමාණයට දහන්නේ අරන් එනවා. ඒ වගේ අපි මේ ධර්මයේ කියන්නේ. එහෙනම් ඒ දාන්නේ ගොඩින් කියන්න තියෙන්නේ. දහන්නේ ගොඩ බුදුරන් වහන්සේගේ භාසිතේ. ඒකිනු අර්ථකථනය දෙන්න තියෙන්නේ වෙන දෙයකින් නෙමෙයි. එහෙනම් එතනින් එහා යනවනම් එතන කොච්චර ශ්‍රාවකත්වයේ ප්‍රශ්නයක් තියෙනවද කියන එක තේරුම් ගන්න වෙනවා. ඒ නිසා අපේ සාස්ත්‍රුන් වහන්සේ ධර්මයේ විනය මිසක් වෙන කවුරුත් නෙමෙයි. ඒ ධහම විනය සාස්ත්‍රුන් වහන්සේ හැටියට තේරුම් ගත්ත තැනදී බුදුරයන් වහන්සේ හැටියට කෙනෙක් මැවිලා අපි හිතමු කවුරු හරි කෙනෙක් මැවිලා ඉල්ල කරන ඕක නෙමේ ධර්මයේ මේකයි. එයා ඒක පිළිගන්නේ නැහැ. දහම විනය පිළිගත්ත කෙනා. බඹෙක් ඇවිල්ලා කියනවා මහා බ්‍රහ්මයා ඇවිල්ලා කියනවා දිව්‍යයෙක් හැටියට දෙවියෙක් හැටියට මහා බ්‍රහ්මයාලා කියනවා. ඔයිට වඩා වෙනස් මෙන්න මේක ඊට වඩා ලේසියෙන් තේරෙනවා. මේක තමයි මේ ධහමට ගැලපෙන්නේ. ඒකත් පිළිගන්නේ අය. යම් කිසි කෙනෙක් කියන්න පුළුවන් ඇවිදilla බුදුරන් වහන්සේ ගේ ධර්මයේ හැටියට ඒක ධර්ම ප්‍රතිරූපක කියලා කියන්නේ. සද්ධර්ම ප්‍රතිරූපක සූත්‍රයේ විග්‍රහ කරන්නේ ඒකයි. 이르දියෙන් ඇවිදilla උඩින් යන්නේ. 이르දි පාමින් පෙන්නනවා. ඊට වඩා මෙන්න මේ වගේ අර්ථයක් තියෙනවා. දහමට විනයට එමෙච්ච එක නේද ඒක පිළිගන්නෙත් නෑ දහමට විනය ගැලපෙන්නේ නැත්තම්. එහෙනම් දහමට විනයට ගැලපෙන දෙයක් හැරෙන්න වෙන දෙයක් ඉස්මතු වෙනවා නම් ඒක ඇත්තටම බුද්ධ භාසිතයට ගැලපෙන්නේ නැතිනම් ඒක නිවන් මගට යෙදෙන දෙයක් නෙමෙයි. ඒ නිසා කවුරු කොහොම කිව්වත් මේ ශාසනයේ එකම ශාස්ත්‍රවරයයි ඒ ශාස්ත්‍රෝ භාසිතයයි ශ්‍රාවකයා ඉදිරිපත් කරන්නේ. ශාස්ත්‍රෝ භාසිතයෙන් එහා ගියපු දෙයක් ශ්‍රාවකයෙකුට ඉදිරිපත් කරන්න බෑ. ශාස්ත්‍රීය භාෂිතයෙන් එහා ගියපු දෙයක් යමෙක් ඉදිරිපත් කරන එයා ශ්‍රාවකයෙක් නෙවෙයි. මොකද ශාස්ත්‍රූන් වහන්සේ පෙන්වපු ප්‍රතිපදාවෙන් ශ්‍රාවකත්වයට යමුණා නම් කෙනෙක් එයාටම තේරෙනවා මේක කොහොමනම් මේ ශාස්ත්‍රූන් වහන්සේ දුන්නද? කොයි හිතා ඒ ඒ ශ්‍රාවකයාට හිතාගන්න බෑ. ඒකයි බුදුරන් වහන්සේ ගැන අසාමාන්‍ය ශ්‍රද්ධාවක් හටගන්නේ. මේක කොහොම මේ දුන්නද මේ අපට අවබෝධ කරගන්න? එයාට එහෙනම් ඒ ඒ කාරණාව කියනවා හැරෙන්න වෙන දෙයක් කියන්නේ. වෙන දෙයක් කියනවා ගැන ශ්‍රාවකෙක් වෙන්නේ නැහැ. ඉතින් අපි ඒක හොඳට මතක තියාගන්න ඕන නැත්නම් එහෙම ගොඩාක් නොමග යන ප්‍රතිපදාවට යොමු වෙනවා. අද අපි ගොඩක් වෙලාවට අර මහෝපදේශ හිතන්නෙත් නෑ. බුදුරණවහන්සේ පැහැදිලි කරනවා මහෝපදේශ තුළදී රහත්යයි කෙනෙක් කියලා කියනවනම් ගුරුවරයා කියනවනම් පිරිසක් මේ කියනවනම් මේ විශාල පිරිසක් කියනවනම් මේයි ධර්මයේ විනය මේකයි ධර්මයේ කියලා පිළිගන්නත් එපා ප්‍රතික්ෂේප කරන්නත් එපා දහම විනය සසදා බලන්න සැසඳෙනවනම් පිළිගන්න නැත්තම් ප්‍රතික්ෂේප කරන්න කියලා. මොකද ශාස්ත්‍රුන් වහන්සේ කියන්නේ ධර්මයයි විනයයි. වෙන කිසි දෙයක් නෙමෙයි. ඉතින් ඒ නිසා එතෙන්ද යමුණොත් විතරමයි නිවන් මඟ ලැබෙන්නේ. වෙන තැනකට යමුණොත් නිවන් මඟ ලැබෙන්නේ මොකද අපි ශ්‍රාවකයෙක් වෙන්නේ බුදුරන් වහන්සේගේ එහෙනම් බුදුරන් වහන්සේ දුන්න ප්‍රතිපදාවටමයි යොමු වෙන්නට ඕන නැත්තේ. තෙරුවන් සරණයි. අපිට වාචාද දේශනා කරන්නේ මේ පටිච්චසමුප්පාද ධර්මයේ දැක්කම බුදුන් දැක් ඒ දැකීම යන ඒ වගේ වස් පැහැදිලි කරා ඒ වගේම දෙකනේ ධර්මයේ දැක්කා කියන්නේ බුදුන් දැක්කා කියන එක සවනසය දැන් වාසියෙන් පැහැදිලි කරනවා ඕ විසුන් ධර්මයේ අසුර කරගෙන මේ මේ ආත්ම සංඥාව ක්‍රමක්‍රමයෙන් කිසියම් කෙනෙකුගේ දුර වෙනකොට එහෙම නැත්නම් අපි හිතමු සෝදාපන්න වුණා එහෙම නැත්නම් ඊළඟ අනිවාර්යයෙන්ම ලැබුවා කෙනෙකුට කොහොමද මේ මේ ශ්‍රද්ධාව පතකයන් වාසයට ඇතිවෙනා වූ ශ්‍රද්ධාව සහ ඒ උත්කලත්වයක් නැහැ කියන කාරණා දෙක කොහොමද සමබර වෙන්නේ සාහනස්ත කියන්නේ කොහොමද ඒක ගැලපෙන්නේ එතකොට එතකොට මේ බුදුරජාණන් වහන්සේ ඇතිවන්නා වූ ශ්‍රද්ධාව ධර්මයට යොමු වෙනවාද එහෙම නැත්නම් පොද පුත්‍රය පුත්‍ර සංඥාවක් නැති වෙනවා නම් කෙනෙකුට පොන්දනෝ ටිකක් මේ අමුතු ප්‍රශ්නයක් කියලා එක මේ මොකද අපිට ඇහෙන තියෙන දේවලුත් එක්ක සාන්නස් මම ඒක යොමු කරේ කොහේ වෙන්නේ කියලා. ඔව් තෙරුවන් සරණයි. ඇත්තටම මේ පුජ්‍යල සංඥාවත පුජ්‍යලත්වයේ දුර වෙනවා නෙමෙයි සක්කායදිට දුර වෙනවා කියන්නේ. සම්පූර්ණයෙන්ම වෙමි කියන මඤ්ඤණාව දුර වීම තමයි අරහත්ත්වය කියලා කියන්නේ. ඒකයි රහතන් වහන්සේ ගැන විග්‍රහ කරනකොට ඔය කිසිදු පැනවීමක් යෙදෙන්නේ නැහැ. ඒ කාරණාවේදී ඒ කාරණාවට ওই ප්‍රශ්නේ අදාළත් නැහැ. ඒතකොට ඒ කාරණාවේදී නම් ඔක හරි. මග කියන්නේ බුදුරණවහන්සේ ගැන ශ්‍රද්ධාව අපට ලෝකයෙන් පේනට මනින්නේ. ලෝකෙන් අපිට පේන හැටියට තමයි රහතන් වහන්සේ ගැන අපි මැනලා ඒ මිමි ඔක්කොම දෙන්නේ අපට පේන එක. රහතන් වහන්සේ කියලා කියනකොට පැනවීම ඉක්මෝලා. ඒ නිසා රහතන් වහන්සේට මේ ශ්‍රද්ධාව තියනවද නැද්ද? ඒකට අසද්දෝ කියලා මත් වචනයක් තියෙනවා ඇත්තටම. ඒකේ දෙන්නේ නැහැ කොහොමවත්. රහතන් වහන්සේ පැනවෙන්නේ හැබැයි සෝතාපන්න කෙනාට ආසන දෘෂ්ටිය, ඒ කියන්නේ ආත්ම නැත්නම් පුජ්‍යලත්‍ය දුර වෙලා නැහැ. ඉතින් පුජ්‍යලත්‍ය කියලා ගැනීම වැරදි බවනේ හම්බ වුනේ. ගැනීම දුර වෙලා නැහැ ගැනීම වැරදි කියලා හම්බුනේ සක්කායදිට්ඨිය ගැදෙන තැනදී. අස්මිමානිය දුර වෙන එකත් එක තමයි සම්පූර්ණයෙන් ගැනීම යෙදෙන්නේ නැත්තේ. අන නොයෙදෙනකොට අර කාරණා කිසි දෙයක් කතා කරන්නේ නැහැ. මොකද බෝධිපාක්ෂික ධර්ම සියල්ලක්ම බෝධියට උපකාරණ දේවල් මිසක් බෝධිය නෙමෙයිනේ. නිවීම නෙමෙයි ශ්‍රද්ධාව කියන්නේ. නිවීම නෙමෙයි වීරිය ප්‍රඥාව කියන්නේ. නිවීම නෙමෙයි සතිය සමාධිය කියන්නේ. නිවීම නෙමෙයි ආරෂ්ඨාංග මාර්ගය කියන්නේ. ඔක්කොම ඉක්මවීම නිවීම. අන්න එතන සම්පූර්ණයෙන් පුජ්‍යලත්වයේ ඉක්ම වෙලා විමී කියන කාරණා ඉක්මලා ඒ නිසා අර එකක්වත් එළෙන්නේ නැහැ. සෝතාපන්න භව කියලා කියන්නේ පුජ්‍යලත්වයේ ඉක්මවීම නෙවෙයි. සෝතාපන්න භාවය කියලා කියන්නේ සක්කාය දිට්ඨිය දුර වෙනවා කියලා කියන්නේ මම කියලා ගැනීම වැරදි බව හම්බුනා මිසක් මම නොගැනීමක් සිදු වෙන බව නෙවෙයි. මම කියලා ගැනීම වැරදි බව හම්බ වෙනවා මිසක් මම නොගැනීමක් සිදු වෙනව නෙවෙයි. එහෙම දැන් ওই කාරණාවම අවශ්‍ය නැහැ. සෝතාපන්න කෙනෙක් රාගයෙන් ඉන්නේ. සෝතාපන්න කෙනෙක් දේශයෙන් ඉන්නේ. රාගයෙන් ඉන්නේ Taman කැමති දෙයක් එක්ක එකතු වෙලා. දේශයෙන් ගැටෙන නිසා. එතකොට එහෙනම් එතනත් මමත්වය කියන කාරණාව යෙදිලානේ තියෙන්නේ. ගැනීම වැරදි කියලා දැක්කයි යෙදෙනවා කියන්නේ ඒක යෙදෙනවා කියන එකයි දෙකක්. නොයෙදින්නේ රහත්යේදී ගැනීම වැරදි බව හම්බ වෙන්නේ සම්මාදිට්ඨියත් එක්ක. එයා එතනින් එහා ලොකු දේවල් වලට යන්නේ නැහැ. ඇයි අනන්ත විපාප කර්මාදී වෙන්නේ කියලා කියන්නේ. එහෙම නැත්නම් සෝතපන්න වුණාට සක්කාය දිට්ඨි දුරුනා මිසක් අස්මිමානිය නැත්නම් කුජලත්වය ඉක්ම වෙලා නෙමෙයි. ඒ නිසා ඒ ලෝකයේ මැනීම එහෙම්මම තියෙනවා. ඔකට මම ඇත්තටම උදාහරණයක් දෙනවා අර ලණුවේ උදාහරණය අරගෙන එකම් පැත්තට නූල් අඹරවද්දී මැදින් කෙනෙක් අල්ලගත්තාම ලණුවක් හම්බ වෙනවා. ඔය ක්‍රියාව නොදකපු කෙනාටත් ලණුව පේන්න තියෙනවා. ඔය ක්‍රියාව දැකපු කෙනාටත් ලනුව පේන්න තියෙනවා. දෙන්නටම පේන ලනුව තියෙනවා. හැබැයි නොදැකපු කෙනාට තියෙන්නේ තියෙන ලනුවක් අල්ලගත්තා කියලා. ක්‍රියාව දැකපු කෙනාට පේන්නේ අල්ලගැනීමෙන් හටගත්තා කියලා. හැබැයි ඒ තේන්නම ලනුවක් තියෙනවා. ලනුවක් ඇති බවම හම්බෙලා. ඇති වුනේ මෙහෙමයි කියලා ගන්න නුවණක් එයාට ඇදිච්ච හැටි දැකපු නිසා තියෙනවා. අතහැරියට පස්සේ ලනුවක් හම්බෙන්නේ නැහැ. ලනුව ගැන හැඟීමක්වත් නැහැ. අන්න ඒ වගේ තමයි අස්තිමානෙ දුරුණාම. සක්කායදිට්ඨි දුරුණා කියලා කියන්නේ අර අල්ලගැනීමෙන් ලණුව ඇතිවෙච්ච බව දැක්ක ලණුවකුත් එයාට හම්බෙලා තියෙනවා. ලණුව නැති වෙලා නැහැ. ලණුවක් තියෙනවා. හැබැයි ලණුව ඇති වෙන කොහොමද කියන නුවණ තියෙනවා. අනික් කෙනාට ඒක නැහැ. අන්න ඒ වගේ තමයි සක්කායදිට දුරු වීම කියන්නේ. එයාට ආත්ම පුද්ගලත්වයේ දුරු වෙලා නැහැ. එයාට හැමෝම පුද්ගලත්වය ඒක සසර යන්නේ. ඉතින් ඒකත් එක්ක අර සද්ධාව ආදී මේවා වැඩෙනවා. ඇයි? පුජ්‍යලෙක් එයාට හම්බෙලා පුජ්‍යලයා කියන්නේ පුජ්‍යලෙක් එයා ඉන්නවනේ එයා යාතුන නුවණින් හම්බෙන්නේ ගැනීම වැරදි කියලා හම්බ වෙනවා මිසක් ගන්නතු ඉන්නේ නැහැ. ඒකයි මම වෙමි කියන මන්ිතේ තියෙන්නේ. ගැනීම වැරදි බව නුවරට හම්බ වෙන්නේ. නමුත් ගන්නවා. ඒ නිසා ලෝකයේදී පුජ්‍යලයක් හම්බ වෙන බුදුරන් වහන්සේ. ඒ බුදුරන් වහන්සේ හැබැයි හම්බ වෙන්නේ අර දහමත් එක්ක. අන්න එයාට තමයි නිවර්දි බුදුරන් වහන්සේ හම්බ වෙන්නේ. ඒ රූපකායෙන් බුදුරන් වහන්සේව පේනවා. හැබැයි මේ බුදුරන් වහන්සේ කියන්නේ කවුද කියලා මේ දහමත් එක්ක යාර නිවර්දිව හම්බ වෙනවා. අනික් කෙනාට බුදුරන් වහන්සේ කියලා හම්බෙන්නේ නිකන් රූපකයක් විතරයි. රාතන් වහන්සේට එකක්වත් යෙදෙන්නේ ඒක අරහතයත් එක්ක කතා කරනකොට ලෝකීය ප්‍රඥාප්තියෙන් කතා කරන්න පුළුවන්. අරහතයත් එක්ක නිවීම කතා කරන තැන එකක්වත් යෙදෙන්නේ නැහැ. ඒක ගොඩක් පුළුල් පැත්තකින් අපි කතා කරන්න ඕනේ මේ සම්බන්ධයෙන්. ඒක තේරුම් ගන්න අර සක්කායදිට්ඨිය දුරු වෙනවා කියලා කියන්නේ පුජ්‍යලත්ත්‍ය දුරු වීම නෙවෙයි. සක්කායදිට්ඨිය දුරු වුණා කියන්නේ ආත්මය කියලා ගැනීම වැඩි කියලා හම්බයි. තව ඕකෙදි ඇත්තටම මේ අර දෙවියෙක් අහන ප්‍රශ්නයකට තියෙනවා මම හිතන්නේ මේ බුදුරන් වහන්සේ ගෙන් ඇවිල්ලා අහනවා මේ රහතන් වහන්සේලා මම කී කියා විවහාර කරනවා මේ මම දති කරපු කෙනා හොඳ විවහාර කරන්නේ. ඒක සම්පූර්ණයෙන් දෙවියෙක් දෙවියෝ කියලා අපටත් වඩා ඉහළා එනේ. දෙවිය අහනවා. ඊට පස්සේ බුදුරණවහන්සේ කියනවා ඒක තමයි උපරිම ප්‍රඥාව. මේක ඉක්මවපු කෙනා ඒක විවහාරය. විවහාරය මාත්‍ය බව දැනගෙන කරනවා. ඒක රහතන් වහන්සේ ගැන කියන්නේ. එතනින් මෙහා ගෙනාගෙන ඉවත් ඉක්මවල නෑ මමත් ඒ. ඒ කියන්නේ මම ගැනීම වර්ධී කියන දුරු වීම සක්‍ර දිට්ඨිය මම නොයදෙන ගතිය නෙවෙයි. ඉතින් ඒක නිසා එයාට පුද්ගලත්වයට එක්ක පැනවීම කියනවා. ඒකයි ආත්මතක් යන්නත් පුළුවන් අනාගාමීත්‍ය තවත් ආත්මයක් යනවා කොහොමද? නිවුණට පස්සේ ඒ පැනවීම ඔක්කොත් දෙන්නේ අන්න අනුපලබ්බිය මානු. අනික් කීටි කරන අනුපලබ්බිය මානු කියලා දන්න බෑ. දරුවන් සරණ. දරුවන් සරණ ස්වාමීන් වහන්සේ. කතා කරන ස්වාමීන් වහන්සේ ඒ ඒ ප්‍රශ්නෙට මම තා පොඩි මේ ප්‍රශ්නයක් අහන්න ඉතුණා මේ එතකොට ස්වාමීන් වහන්සේ කියන්නේ අධිගමයකට නැත්නම් මාර්ගඵලයකට පැමිණි කෙනෙක් එයා එයාට දැන් අර තේරෙනවානේ මේක මේ කියන්නේ නැවත නැවත එයාගේ අතින් යම් වැරද්දක් සිද්ධ වුණොත් නැත්නම් එයා මාර්ගෙන් පිට යනොත් එයා නැවත නැවත මාර්ගයට එන්න ඒක හේතු වෙනවා ස්වාමීන් වහන්සේ නේද? ඒ කියන්නේ එයා ලනු අල්ලන් ඉන්න කෙනා ලනු අල්ලගෙන ඉන්න ලනු මා හඳුනා කියන එක දැනගත්ත නිසා ඒක එයා හැම වෙලාවෙම එයා ට්‍රැක් එකට ආයේ වැටෙනවා මම කිව්ව එක තේරුම් ගන්න ස්වාමීන් වහන්සේ ඒකම හේතු වෙනවා එයා ඒක තවදුරටත් මේ මාර්ගය දියුණු කරගන්න. නේද ස්වාමීන් වහන්සේ? ඊළඟට ප්‍රඥා ඒ ඇතිවෙච්ච වැටහීමම තමයි ඒක තමයි සාමික විමුක්තිය. එයාට හැම වෙලෙම ලබන්න බෑ. සාමික කියලා වචනේ තේරුම කලකදී ලබන කියන එක. එතකොට එයාට ඒ සිහිය නුවණ වීර්ය අදාළ යමුනාට පස්සේ තමයි එයාට අර මම කියලා ගැනීම වැරද්ද හම්බ වෙන්නේ. ඒකත් එක්ක තමයි මේ කෙලෙස් ක්‍රමානුකූල දුරු වෙලා යන්නේ. එහෙම නැත්නම් එයාට ලෝකයේ පැවැත්මක් එක්ක ලෝකයේ ජීවත් වෙනවා. හැබැයි නුවණින් එක්ක ජීවත් වෙන පුජ්‍යලිය එයා දුක හොයන්න නිගියේ. අපි හැමෝම දුකෙන් නිදහස් වෙන්න යන්නේ. එහෙනම් දුක හොයන්න යන තැනදී දුකක් වෙන තැනදී බුදුන් වහන්සේ ජටල සූත්‍රය පැහැදිලි කරනවා ඒ කෙනාගේ ප්‍රඥාව ඉස්සරහට එන්නේ. දැන් අපි වැරදි වැඩක් නැත්නම් ඒ වගේ දෙයකට යොමු වෙන තැනදී ඒකදී අසහනීය පීඩනීය ඕක නෙන්නේ ඉස්මතු වෙලා. එතකොට අරයාගේ නුවණ නැති වැඩි නුවණ ඉස්මතු වෙලා එන්නේ. එතකොට අරව අභිභවා ඒ නුවණ ලැබෙනවා. ඒ නිසා තමයි අර තමන් ඉතරම මාර්ගයට යොමු වෙච්ච කෙනෙකුට ඒ අදාළ හේතු ටික සකස් වෙනකොට ඒක නිරන්තරයෙන් හුරු කරනකොට ඒ සත්‍ය දකින්නදී අන්න නිවීම කරා යමු වෙනවා. ඒක නොදකිනවා නම් එයා මාර්ගයේ නැත්තේ නෑ ඒත් මාර්ගයේ ඉන්න පුජ්‍යලයේ. මාර්ගයේ ඉන්න පුජ්‍යලයේ නමුත් එයා සත්‍ය දකින්නේ. සත්‍ය දකින්න තැනදී මාර්ගයේ ඉන්න පුජ්‍යලියක් කියන කාරණාව යොදන්න බෑ. ඒකට සත්‍ය දකිනකොට මම නැති බව යාට හම්බ වෙන්නේ. එතකොට යා අර පණවන එක වැරද්ද වැරදි බව තමයි හම්බ වෙන්නේ. දැන් අපි ලණුව හට ගන්න හැටි දකින්න තැනට යමුනහම එයාට මේ ඇති ලණුවක් ඇති ලණුවක් කියලා හම්බ වෙන්නේ නැහැ. හට ගන්න ලණුවක් හටගත් ලණුවක් කියන එකයි හම්බ වෙන්නේ. ඒක ඒ ඒ හට ගන්න ආකාරයේ දකින්න යමු නොකරහම ඇති ලණුවක් බව හම්බ වෙනවා. නමුත් එයාගේ නුවණ තියෙනවා මේ කාරණා. ඒකයි සංකතයේ ලක්ෂණ තුනක් පැහැදිලි කරන්නේ. උපාද වය තිතස්සඤ්ඤතත්තං කියනවා. එයාගේ නුවණ යොමු වුනහම මේක හට පැවැත්මක් තියෙන්නේ වෙනස් වෙවි කියලා එයාගේ නුවණ තියෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් ඇත්තටම ගොඩක් කතා කරන්න ඕනේ. තව ඔය සම්බන්ධයෙන් අපි ඊළඟ සතියේ තව ප්‍රශ්න ටිකක් ඇහුවොත් සාකච්ඡා කරන්න පුළුවන්කම ලැබේ. දැන් කාලී වෙලා ඉවර නිසා තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. අද දිනේ සභාංශේ සුපුරුදු පරිදි අඟහරුවාදා දිනවල පවත්වන ධර්මදේශනාවට අපහසුතාවයෙන් දේ වුණත් අප කෙරෙහි අනුකම්පාවෙන් ධම්සභා මණ්ඩපයට වැඩම කිරීම ගැන අප්‍රමාණ කෘතවේදී වෙනවා. ඒ වගේම අප විසින් දැස් කරගත් සියලු කුසලුත් ඔබ වහන්සේ සතු සියලු කුසල් බලෙනුත් ඔබ වහන්සේට මේ ලැබූ අවුරුද්දත් ඉදිරි ජීවිතයත් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝාස ජීවිතයක් ලැබිලා බොහෝ දෙනෙකුට මේ ආකාරයෙන් උදව් උපකාර කරන්න ලැබේවා. ඒ වගේම ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ පතන ආකාරයෙන් උතුම් වූ නිර්වාණ අවබෝධයටපත් වෙන්න හේතු වේවා වාසනාව වේවා. ඔබ වහන්සේගේ ගුරු උපාධ්‍යයන් වහන්සේලාටත් ඔබ වහන්සේට සිව්පසෙන් උපස්ථාන කරන ධාරක සියලු පින්නතුන්ටත් ඔබ වහන්සේගේ මෞද්දමෝපියන්ටත් පරලෝකසපත් ඥාතීන්ටත් මේ සියලු කුසල් අනුමෝදන් වේවා. ඒ සියලු කුසල් බලෙන් මේ සෑම සියලුම දෙනාම සුගතියෙන් සුගතියටපත් වී උතුම් වූ නිර්වාණ අවබෝධයට සුවපහසුවෙන්පත් වේවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. අද දවසේදී මේ සවන් සිස්ලස සජීවී දහම් සාකච්ඡාව හා සම්බන්ධ මේ සිදු කරන්නට යෙදුන උතුම් බුදු දේශනාව ශ්‍රවණය කිරීම සහ දේශනාන් වශයෙන් රැස් කරගත්ත මේ සියලු පුණ්‍ය ධර්මයන් පළමුවෙන්ම දෙවියන්ට අනුමෝදන් කරමු අනුමෝදන් වෙත්වා අප නමින් මියගිය ඥාතීන්ට අනුමෝදන් කරමු අනුමෝදන් වෙත්වා අපවත් කියලා දාල කටකුරු ඥානන්ද ස්වාමීන් වහන්සේට නිවිසනසෙන්න මේ පින් උපකාරයක් වෙත්වා මගේ ගුරු දේවයන් වහන්සේට උපාධ්‍යයන් වහන්සේටත් නිවිසනසෙන්න මේ පින් උපකාර වෙත්වා සිල්ගුණ සම්පූර්ණ දහම රැක ගන්න දහම ඉස්මතු කරන මහ යතිවර ආනන් වහන්සේලාටත් නිවී සැනසෙන්න මේ සියලු පින් උපකාරයක් වෙත්වා. ඒ වගේම මේ සවන් සිසිලස සාකච්ඡා මෙහෙවන දලුවත් මහත්මයාටත් ඒ වගේම මේ සඳහා මායමු කරපු රවි කොග්ගලගේ මහත්මයාටත් උපනට නිරන්තරයෙන් උපකාර කරන නිහාල් රූපසිංහ මහත්මයා වගේම හිටපු නාවික හමුදාපති අද්මිරාල් සිරිමාන් රණසිංහ මහත්මයාටත් ඒ වගේම වර්තමාන නාවික හමුදාපති තුමාටත් ඒ වගේම අනිකුත් සියලුම දෙනාටත් ඔබ සියලු දෙනාටත් අනුමෝදන් වෙත්වා නිවී සැනසෙන්න මේ සියලු පින් උපකාරයක්ම වෙත්වා සියලු දෙනාටම තෙරුවන් සරණයි